ගෞරවනීය ස්වාමින්වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අපි ලකුසානාංශේ සේනාසනයෙන් බැහැරව සිටින නිසා ධර්ම සාකච්ඡා වාරයට සම්බන්ධ වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට දැනට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙන බව පේනවා. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න ලෙසට. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින්වහන්ස. අද දවසට අපට කමඨහන් වාර්තා පහක් ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්ස මීට වසර 3කට පමණ පෙර සිදු වූ අත්දැකීමක් සමගම වාර්තාව ඉදිරිපත් කිරීමට අවසර ලැබේවා. භාවනා මධ්‍යස්ථානයක නැවතී ආනාපාන සතිය හුස්ම ඇතුල්වීම පිටවීම තොරතුරු සොයමින් සිටියෙමි. තුන්වැනි දිනේ හුස්ම දෙස බලා සිටින විට ඊ타ම සියුම්ව පැවති නාසිකාව අග උඩුතල උඩ සිත දඟලන්න ගත්තා. මාළුවෙක් ගොඩ දැමූ වෙලාවක වගේ අකුණක් ගැහුවා වගේ දැනුණා. උඩුතල උඩ දැවිල්ල හිරිවැටිල්ල ඇති වුණා. තරු ඉසි වුණා වගේ දෙයක් වුණා. හීන් නූලක් වගේ එකපාරටම ඇඟ පුරා දුවලා කන ඇතුළට ගියා වගේ දැනුණා. එය ශරීරයට දරා ගන්න බැරි කම්පනයක්. වාඩි වී සිටියේ තරමක් උස පුටුවක එයින් බිමට වැටුණා. මින්පසුව භාවනාවක් ඉදිරියට කිරීමට නොහැකි වුණා. ඒ සඳහා උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පර්යංකය මම මෙතන වාඩි වී සිටිමි. හිත කයට ගන්නවා. ඉරියව්වක් බලනවා. ප්‍රකටවන ආනාපාන සතිය වඩනවා. දැන් හුස්ම ඊටාම සියුම් නාසිකාව අග සිත පිහිටුවා බලන විට යාම් තමට දැනෙනවා හුස්ම රැල්ල එතන බලන විට සමාධිය ඇති වෙනවා උඩුතොල දැවිල්ල දාඩිය ටිකක් දමනවා. දැන් සමාධියක් අඩුයි. සිත සැහැල්ලුයි. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා වගේ. සක්මන ගුරු උපදේශ අනුව සක්මන පියවරෙන් පියවරට ඉදිරියට ආවෙමි. දැන් සක්මන් කරන විට හුස්මට වැටිලා චිත්තකිරිය වායෝ ධාතුවෙන් එහා මෙහා යන ආකාරයක් දැනේ. මේ කය තව කෙනෙක් ගෙන යනවා වගේ පෙනේ. එහෙම කරගෙන යන විට හුස්ම දැන් ප්‍රකට නැහැ. එහාට මෙහාට යෑම කරනවා. සැහැල්ලුයි. කිසිම අපහසුතාවයක් නැතිව ඉබේම කෙරෙනවා වගේ තමයි සිදුවන්නේ. හුස්මවල සියුම් බවත් සිතේ සැහැල්ලු බවත් ප්‍රකටව දැනේ. ගරු ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. සක්මණෙන් පොඩ්ඩක් ඉතින් පැහැදිලි කරනවා නම් සක්මනේදී හැබැයි අත්‍යවශ්‍යම නැහැ අපි මේ ආනාපාන සතියට හිත යොදන්න ඕනේ කියලා. හැබැයි අමතර වාසියක් වශයෙන් ආනාපානය අපිට වැටහෙන්න ගත්තට ලොකු වරදක් නැහැ. හැබැයි අපි ආනාපානයේදී සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ නාසිකාග්‍රය කෙළවරේ අපේ අවධානය පවත්වන්න. නමුත් සක්මනේදීට හාත්පසින්ම වෙනස් අරමුණ නිරන්තරයෙන්ම මාරු වෙනවා. වම් පාදයේ තිනකොට වම් පාදයට අපි අවධානය යොමු කරනවා. දකුණු පාදයේ තිනකොට දකුණු පාදයේ අවධානය යොමු කරනවා. එතකොට නිරන්තරයෙන්ම අරමුණ වෙනස් වෙනවා. හැබැයි දැන් ඊට ටිකක් වෙනස් පැත්තක් ගන්නවා. දැන් අපි ආනාපානේ බලන්න ගත්තොත් සක්මනේදිත් ආනාපානයේ සෑහෙන දුරට එන සීමිත ප්‍රදේශයකට යොමු වෙලා අපි ආනාපානේ දිහා බලාගෙන එතකොට එතනත් ටිකක් අර ඉඳගෙන කරන භාවනාවට ටිකක් සමාන පැත්තකට එන්නේ. මොකද දැන් අපි ඉඳගෙන කරන භාවනාවේදී අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් බල ධර්මයන්ගෙන් එක්තරා ප්‍රදේශයක් දිනු කරනවා. ඊළඟට අපි මේ සක්මනේදී කරන්නේ ඊට හාත්පසින් පැත්තක් දියුණු කරනවා. මොකද සක්මනේදී අපි චේතනාපූර්වකව කය මෙහෙवला යමක් කරමින් අරමුණ වෙනස් කරමින් අඛණ්ඩ සතියක් පවත්වන්න පුරුදු වෙනවා. ඉතින් මේ දෙකම සෑහෙන්න එකිනෙකට මේ අන්‍යෝන්‍ය වශයෙන් හුඟක් උදව් වෙනවා. ඉතින් සක්මනේදී අපිට පුළුවන් නම් ඒ ටිකක් රළු වුණාට වම් පාදයේ දැනෙන දේ පිළිබඳව අපි හොඳට අවධානය යොමු කරගන්නවා. ඊට ඉක්මනටම ඊළඟට දකුණු පාදයේ දැනෙන දැනෙන්නේ මොනවාද කියන එකට ඊළඟට අපි මාරු කරගන්නවා. ඊළඟට ආයි වම් පාදයට මාරු කරගන්නවා. ඉතින් මෙහෙම මාරු කරමින් මාරු කරමින් ගියත් අඛණ්ඩ සතියක් පවතිනවා. ඉතින් මේක සෑහෙන්න විපස්සනාවට සෑහෙන්න උදව් කරනවා. මොකද විපස්සනාවේදී බලාපොරොත්තු වෙන්නෙම නැහැ එක විදිහකට අරමුණක් තියේවි කියලා. දැන් ඒ අරමුණ කොයිතරම් වෙනස් වුණත් චංචල වුණත් අපි අඛණ්ඩ සතියක් පවත්වන්න අන්න සක්මනේදී නින්දා සෑහෙන්න පෙරහුරුවක් ගන්නවා. ඊළඟට දැන් මේ වார்த்தාවෙදිත් තියෙනවා හොඳට දැන් සක්මන කෙරෙනවා. ඒක තවත් කෙනෙක් බලනවා වගේ බලාගෙන ඉන්නවා කියලා. ඒක හුඟක් හොඳයි. මොකද අපිට මුලදී එහෙම හැකියාවක් නැහැ. මුලදී අපි හුඟක් වෙලාවට වෙන්නේ අපි ඇවිදිනවා කියන සංඥාවෙන්, මම ඇවිදිනවා කියන සංඥාවෙන් පුද්ගල ස්වરૂපයකට ඈඳිලා තමයි ඉතින් වැඩේ කරන්නේ. ටිකක් ටිකක් ඔන්න සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අපි මේ සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා වෙනත් මුහුණුවරකින් බලන්න පුරුදු වෙනවා. ඉතින් අර සාමාන්‍යයෙන් කියන්නේ පරතෝ බැල්මක් කියලා. අනුන්ගේ දිහා බලනවා වගේ අපේ මේ කයේ කය සයේ සිද්ධ වෙන චලනයේ දිහා අපි බලනවා. එතකොට මේ පරතෝ බැල්ම අනුන්ගේ දිහා බලනවා වගේ බලන දැකීම සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. මොකද එතන කිසි ආතතියක් නැහැ. ඔහේ කයට යන්න නිදැල්ලේ යන්න ඉඩ දීලා ස්වාභාවිකව එහාටයි මෙහාටයි යන්න ඉඩ දීලා අපි පැත්තකට වෙලා ඒ දිහා හොඳට දැනුවත් වෙනවා. ඉතින් ඒ දේ ළඟා කරගන්න පුළුවන් නම් වරදක් නැහැ. එහෙම යද්දී බලන්න Tamanට පුළුවන් නම් නිකන් සමබරතාවය පවත්වන්න. ඒ කියන්නේ සක්මන ලොකු ආයාසයක්වත් නැහැ. නිකන් අනුන් ඇවිදිනවා වගේ කය ඇවිදිනවා. අපි නිකන් පැත්තර වෙලා බොහොම નિરાයාසයෙන් බොහොම සැහැල්ලුවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. නින්දට වැටෙන්නේ නැහැ. මුකුත් කල මේ මේ මේ කම්මැලිකම් මුකුත් නැහැ. හොඳට ඒ පිළිබඳව දැනුවත් වෙනවා. එහෙම යන්න පුළුවන් නම් කිසි වරදක් නැහැ. අර මුලින්ම වාර්තා කරලා තියෙන සිදුවීම ඉතින් දැන් ඇත්තටම මට නම් හිතෙනවා මේ සෑහෙන කාලයකට කලින් අවුරුදු 3කට කලින් වෙච්ච දෙයක් නිසා දැන් ඕ ගැන හිතේ තැවුලක් ඇති කරගන්න එපා. මොකද දැන් වැඩේ කරනවා හරියට. සක්මන් භාවනාව කරනවා ඊළඟට ඉඳගෙන කරන භාවනාවත් හරියට කරනවා. ඉතින් ඔය ගැන ඒ හින්දා ලොකු මේ හිතේ කුකුසක් ඇති කරගන්න උවමනා නැහැ. නෝට දැනට කරන භාවනාව කරගෙන යන්න. මේ භාවනාවේ මුකුත් ඒ කියන්නේ අකරතැබ්බ වෙන්න තියෙන හැකියාව බොහොම අල්පයි කියන්න පුළුවන්. අවමයි කියන්න පුළුවන්. මොකද මෙතෙන්දී අපි මුකුත් දැඩිව රළුව හිත මෙහෙවලා හිර කරලා කරන භාවනාවක් නැහැ. සතිය ඉස්සරහට අරගෙන සතිය මුල් තැන තියාගෙන හොඳට භාවනාව නිදැල්ලේ ස්වාභාවිකව වැඩෙන්න දිදී යන ගමනක් තියෙන්නේ. එතකොට හුඟක් අතුරු ආබාධ අඩුයි. වෙන දෙයක්, ඒ කියන්නේ අපි කය දිහා, වේදනාවන් දිහා බොහොම නිස්කලංකව බලන බැල්මක් තියෙන. ඒ නිසා අපිට අර ආතතිගත වීමකින් හිරවලා දඬු කරගෙන කරන කිරීමක් හරහා එන්න තියෙන ආතති ගතියක්. එහෙම නැත්නම් හිතේ හිසේ තදවීම හරමේ ඒ වගේ අර අතුරු ආබාධ වලට යන්න තියෙන හැකියාව හරි අඩුයි. ඒ නිසා මේ කරගෙන යන විදිහ කරගෙන යන්න අර අපි තේරුම් ගත යුතුයි මේ ක්‍රමේ ලොකුවට අපිට අර අපි සමත භාවනාවක් කරද්දී ඔන්න සෑහෙන ගැඹුරු සමාධියක් ඇවිල්ලා නිකන් ආලෝකමතු වෙලා වෙන්න පුළුවන්. නමුත් මේ අපි යන ක්‍රමේ එකපාරට ඕවා නැහැ. ඉතින් අපිට සමහරවිට හිතෙනවා මේකත් භාවනාවක්ද කියලා. නමුත් අපි මේ කායානුපස්සනාවේ යෙදෙන්න කියන අවබෝධය තියෙනවා මෙතන මේ කයක් කියලා මගේ කියලා අල්ලගත්ත දේ දිහා දැන් මේ වෙන මුහුණුවරකින් බලනවා. කයට ඇවිදින්න දීලා මේ කායික ක්‍රියාවලිය දිහා අපි දැන් වෙන මුහුණුවරකින් බලන්න පුරුදු වෙනවා. ඉතින් අර ඒ හරහායි අපේ ගාව තියෙන අර සද්දපුත් සත්පුද්ගල සංඥාවන් දුර වෙලා අඩු වෙලා ඉතින් ටික ටික භාවනාව වැඩෙන්නේ. ඉතින් ඒ අවබෝධය තියාගෙන දිගට කරන්නයි තියෙන්නේ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මා පාන්දර 1:40ට නිින්දෙන් අවදි වුණා. මා නිින්දට ආශා නොකරන නිසාවෙන් පරයන්කේ භාවනාවට සිටින තැනම වාඩි වුණා. මම ඉඳගෙන සිටින බවත්, කය ඍජුව ඇති බවත් වටහා ගත්තා. වායෝ ධාතුව නාස අග්‍රයට දැනෙන තැනට මූල කර්මස්ථානයට සතිමත්ව බලා සිටියා. ටික වේලාවක් යන විට සිතුවිල්ලක් දෙකක් පැමිණියා. එය ඇති වී නැති වී යන සැටි දැකගත්තා. මගේ සිත ක්‍රමයෙන් සියුම් වී යයි. තව තවත් සියුම් වන සැටි දැනේ. දැන් කයක් නැති සිත පමණක් ඇති බවක් දැනුණද තවත් සංකාර සිතක් පැමිණ ආ නමුත් සිතන දෙයක් සංකාර හැටියට එනවා නම් එය කාය සංකාර බව ස්වාමින් වහන්සේගේ ධර්මදේශනා සාරයෙන් දැනගත් නිසා එම සංකාරයේ Nirodhaය දැකීමෙන් පහ වී ගියාට පසු මගේ සිත තව තවත් අරමුණු නැති සමාධි සිතක් ඇති බව දැනගත්තා. ටික වේලාවකින් මා ඉදිරියේ තරුණියකගේ රූපයක් දිස්වන්නට විය. මේ ඇති වී නැති වී යන විපරිණාමයට පත්වන රූපයක් යයි සිතන විට එම රූපය බොඳ වී ගියේය. දැන් විනාඩි 45ක් පමණ ගත වී ඇත. තවමත් සමාධි සිතක් ඇති බව දැනේ. සංකාරයක් පැමිණෙන සිතක් පවා දැකිය හැකි සිතක් වරහන් තුල ඊතා සුළු වේලාවක් ඇතිවිය. මගේ සිතේ අරමුණුද නැත. සමාධිගත වී ඇත. මට ඊටමත් සතුටු සිතක් සහ ප්‍රීතිමත් සිතක් පහළ විය. මෙය මා සිටින්නේ කොහේද කියා කිව නොහැකි තරම්ය. තව සුළු මොහොතකින් මේ සියල්ල බොඳ වී ගියේ විපරිණාමයට පත්විය. මගේ කය විඩාවට පත්විය. අලස බවක් ඇතිවිය. තීන මිද්දේ මා වටා සැරිසැරීය. ඈනුම්ද යයි. මම නිନ୍ଦ කැමැති විය. ගරු ස්වාමින් වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටින්නේ මෙය පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම ඉතින් පොඩ්ඩක් තව හාරලා බලන්න වෙනවා කොයි පැත්තෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට ටිකක් හොඳට විපස්සනාවක් වැඩිච්ච කෙනෙකුටත් අරමුණු සහිත සමාධි නැත්නම් අරමුණු සහිත සතිය වඩාගෙන ගිහිල්ලා ඊළඟට ක්‍රමානුකූලව අරමුණු රහිත සතියට ළඟා වෙනකොට මේ වගේ තත්ත්වයක් එන්නත් පුළුවන්. සමහර ලාවට එහෙම නැතුව සමත පැත්තකින් එන්නත් පුළුවන්. ඉතින් මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා ප්‍රශ්නේ. හරියටම විස්තර දන්නේ නැතුව කිව්වහම කොයි විදිහට යයිද දන්නේ නැහැ. තේරුම් ගන්න තියෙන්නේ අපිට අපිටම සෑහෙන කාලයක් තිස්සේ භාවනාව වඩපු කෙනෙක් නම් සෑහෙන අපිටම කායानुපස්සනාවක වේදනානුපස්සනාවක හොඳට කෙරිලා අවුරුදු ගාණක් වෙන්නත් පුළුවන් හොඳට භාවනාව වැඩුණාට පස්සේ අපි අර අරමුණු එක අරන් සතිය ටික ටික අපි සාමාන්‍යයෙන් ඉතින් ඕක කියනවා හිස් තැනක් කියලා. ඒ හිස් තැනකට එන්න දැන් හිත හුරු වෙන්න ගන්නවා. ඒ කියන්නේ එතකොට හිතට හැකියාව එනවා මේ අරමුණු ඇසුරු නොකරත් සතිමත්ව ඉන්න ශක්තියක් එනවා. ඉතින් ඒක අපිට මුලදී ඒ තරම් තේරෙන්නේ නැහැ. ඉතින් අපි සමාලාවට මේ මතකය අඩු වුණාය නැත්තම් මට මේ ලොකු කලබගෑනියක් වුණාය, උන් හිටිතැන් නැති වුණාය කියලා හරිය ලොකු අපහසුතාවයකටපත් වෙනවා. නමුත් ඕක නැවත නැවත හුරු කරන්න හුරු කරන්න මේක මේ මුලින්මම අරමුණු ඇසුරු කිරීමකින් ලැබපු සතියක් නැත්නම් පවත්වපු සතියක් තියෙන්නේ. දැන් මේ සතියේම එක්තරා අවස්ථාවක් වශයෙන් අරමුණු රහිතවත් ඉන්න පුළුවන් තත්යකට මේ යනවාය කියන එක අර ඒක හුරු කරන්න හුරු කරන්න කෙනෙකුට තේරෙන්න පුළුවන්. එතකොට අර එහෙම තත්යක් වෙන්න පුළුවන්. ඒ විදිහට අර අරමුණෙන් තොරව අපිට දැන් මේ සතියට මාරු වෙද්දී අන්න ඔය වගේ ඒ මාරු වෙලා අරමුණු වලින් තොර සතියක් ටිකක් වෙලා පැවැත්වුවට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට දැනෙන නිකන් තීන මිද්දයක් වශයෙන් අර මේ ඈනුන් ගිහිල්ලා නිකන් ඇඟිල්ලක්වත් හොල්ලන්න බැරි වෙන තරමට නිකන් හරීම කම්මැලි ස්වරූපයක් දැනෙනවා. එතනත් අපි නැවත නැවත හුරු කරන්න ඕනේ. ඒකයි මේක සෑහෙන සංවාදයක් හරහාමයි ඉන්න తත්වය දැනගන්න ඕනේ. එහෙම නැත්තම් මේ මේ සමාන තත්වයක් නේ අරමුණ බොහොම සියුම් වෙච්ච මට්ටමකට සමත පැත්තකින් යන්න උනත් පුළුවන්. හරියටම හොඳට සුද්ධ කරගන්න නැතුව මේ යෝගියාත් එක්ක කතාවක් කරන්න නැතුව මේ හරියටම නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඉතින් ඒකයි මේ මං ඇහුවේ කාගේද ප්‍රශ්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ මේ ඉදිරිපත් කරපු කෙනා ගිහිල්ලා තියෙනවා නම් සෑහෙන කාලයක් විපස්සනා භාවනාවක් කළා සෑහෙන අරමුණුත් එක්ක අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා ඒ වය පක්ෂය හොඳට දැකලා එහෙම අන්න ගිහිල්ලා තේනවා නම් කාලයක් තිස්සේ ඒක වඩලා තේනවා නම් ඔන්න හිතට එන්න අවස්ථාවක් තියෙනවා. හිතට එන්න හැකියාවක් තියෙනවා අන්න අරමුණු වලින් තොර සතියට. එහෙම ආවනම් යම් අවස්ථාවක නැවත නැවත ඒක වෙන්න ඉඩ හරින්න ඒ බය වෙන්න එපා ওই தത്വෙට මේ මොකක් වුණාද කියලා නිකන් හිතේ චකිතයක් ඇති කරගන්න එපා. නැවත නැවත ওই தത്വෙට යන්න. ගිහිල්ලත් විනාඩි 5ක් 10ක් 20ක් ඔය විදිහට අර ඒ தത്വය ටික ටික ප්‍රගුණ කරන්න පටන් ගන්න. ඒක ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න තමයි මෙතන තියෙන වටිනකම තේරෙන්නේ. මුලදී මෙතන කිසිම වටිනකමක්වත් තේරෙන්නේ මොකද අපේ හිත වටිනාකම් දෙන්නෙම අපේ කෙලෙස් වලට සාපේක්ෂව. ඉතින් අර කෙලෙස් වලින් තමයි අපි කියන්නේ ආ මේක හොඳයි මේක නරකයි කියලා. දැන් මෙතන වගේ තැනක් තනිකරම අරමුණු වලින් තොරයි කියන්නේ ක්ලේශයක් ඇත්තෙම නැහැ. ඉතින් අර ඒ වගේ තැනකට ඉතින් අපේ අර කෙලෙස් බරිත හිතින් කිසිම වටිනකමක් දෙන්නේ නැහැ. ඉතින් අපි නැවත නැවත ගුරු උපදෙස් සහිතව නැවත නැවත ඒක බහුලීකృత කිරීමෙන් තමයි අන්න ටික ටික ටික ටික ටික මෙතන තියෙන වටිනකමක් තේරෙන්නේ. ඉන්දා මම මේ අර දෙපැත්තටම තමයි උත්තරේ දුන්නේ. හරියටම මේ යෝගියා කතා කළාම තමයි නිශ්චිත වශයෙන් කියන්න වෙන්නේ. අවසරයි ස්වාමින් වහන්ස කෙලෙස් දවාලිය හැකි නිවන අමා සුවයකි. ඒ සුවය වඩාත් ළඟා කර ගන්නට නම් සංඥා වේදනා තිබී යුතුයමයි. වේදනාව නිවන්සුවේ සඳහා මහා උපකාරයක් කරන්නේය. දැන් වැඩිපුරම අවශ්‍ය කරන්නේ වේදනාවමයි. දුක්ඛය සමුදය වශයෙන් දැක නිරෝධ වන්නේය. ඒ ෂණයකි. එයම ශාන්තයි, එයම ප්‍රණීතයි. ඒ සඳහා එකම මඟ සිහියෙන් සිටීමමයි. එය හොඳින් අවබෝධ විය. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. වේදනාවම ඉතින් නිවනයි කියන්නත් බෑ හැබැයි ඉතින් වේදනාවක් කියන්නේ අරමුණක් නේ නේද? සාමාන්‍ය ඉතින් බුදුහාමුදුර කියන්නේ සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ ඒ විදිහට ඉතින් විස්තර කරන්නේ. ඉතින් ඒ විදිහට ගත්තොත් නම් ඉතින් වේදනාව නිවන වෙන්නේ නැහැ. වේදනාවත් හැබැයි ගෙවිලා යනවා. සංඥාවලුත් ගෙවිලා යනවා. කොයි දෙයත් ඉතින් අන්තිමට අර වේදනාව පැත්තෙන් කියන්නේ අවේදිත සුඛයක් කියලා තමයි ඉතින් නිවන නම් හඳුන්වන්නේ. ඒ හින්දා ඉතින් කවන්නේ ඉතින් දැන් මට තේරෙන විදිහට නම් ඉතින් ඒ නිවන දකින්න පාරේ යනවා වෙන්න ඇති. ඉතින් අර තාම ඉක්මනට නිවන කියන්නේ යන්න එපා. මේ නිවන කියන්නේ ඉතින් අපි කොහොමත් සාමාන්‍යයෙන් රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර කියන தත්වයකනේ. එහෙනම් අපි ඔය එක පාට ලොකු தත්ත්ව ආරෝපණය කරන්නේ නැතුව කෙලස් තියෙන තා කෙලස් දැක දැක ප්‍රහාණය කර කර හිත පිරිසුදු කර කර යනවනම් ඒ කියන්නේ වැඩේ සිද්ධ වෙනවා. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම නිස්සරණ වනයේට පළමු වරට පැමිණි අයෙක් මේ සක්මන් භාවනාව සක්මනේ මුල සිටගෙන කය දෙස විනාඩි කිහිපයක් බලා සිට වේගයෙන් සක්මනේ එහාටත් මෙහාටත් කීප වරක් ඇවිද වම දකුණ වශයෙන් සක්මන් කරන්න ගත්තා. මෙසේ සක්මන් කරන විට ලනුපැදුරේ ගොරෝසු බවත් ඇතම් තැනක ඊටාම තද බවත් දැනුණා. වැලිමලුවේ සක්මන් කරන විට වැලිවල සියුම් බවත් ඇතම් තැනක තෙත බවත් පස් පෑදී ඇති තැන්වල ඊටමත් තද බවක් දැනුණා. මෙසේ සක්මන් කිරීමේදී කකුලේ විලුඹ පළමුවත් ඇඟිලි පසුවත් ස්පර්ශ වන බව දැනුණා. ඇතැම් විටක කකුල සම්පූර්ණයෙන්ම එකවර පොළවේ ස්පර්ශ වන බව දැනුණා. සක්මනේ පැය භාගයක් පමණ කාලයක් සක්මන් කරන විට දන හිසෙන් පහළ මස් පිඬු තදවන බවක් දැනුණා. දකුණු කකුලේ වේදනාව වැඩි බවත් වම් කකුලේ වේදනාව දකුණු කකුලේ තරම් නොවන බවත් දැනුණා. සක්මන් කිරීමට අපහසු බව දැනුණු විට පරයන්කේ හිඳගත්තා. පරයන්කේ ඉඳගත් පසු මෙම සියලු වේදනා නොදැනී යනවා. පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යනුවෙන් කය දෙස බලා සිට ආනාපාණයට යොමු වුණා. ටික වේලාවක් ගිය පසු නාසයේ අග වැඩි ආස්වාසය ඇතුළු වෙන බවත් මොහොතක් නැවතී ප්‍රස්වාසයේ උඩුතලයේ වැඩි දීර්ඝව පිටවන බවත් ඇතැම් විටක නාසයේ දකුණු පැත්තෙන් පිටවන බවත් වැටහෙනවා. ඇතැම් දිනක ඊතා ඉක්මනින් හිත විසිරෙන නිසා ආනාපානය කර ගැනීමට අපහසු වුණා. ස්වාමින් වහන්සේගේ දේශනාවේදී සතියත් අනිත්‍යයි ඉඳගෙන ඔහේ බලාගෙන ඉන්නේයි පැවසුවා. ආනාපානය කරගෙන යාමට අපහසු විට මම දැන් මෙතන යයි ඉඳගෙන කය දෙස බලන්නට පටන් ගත්තා. එවිට කයේ එක් තැනක කූඹින් යන්නා වැනි ස්වභාවයක්ද තවත් තැනක ඉදිකටු අනින්නා වැනි ස්වභාවයක්ද තවත් තැනක මස්පිණු තදවන්නා වැනි ස්වභාවයක්ද තවත් තැනක අධික වේදනාවක්ද තවත් තැනක ඊතා සුවදායක බවක්ද දැකගත හැකි වුණා. තවත් සුළු වේලාවකදී නැවත කය දෙස බලද්දී සියලු වේදනාවල් වෙනස් වී ඇති බව දැනුණා. ස්වාමින් වහන්සේ මම කුමක් කළ යුතුදයි පහදා දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේට වහා වහා නිවන් අවබෝධ වේවා. තෙරුවන් සරණයි. නෑ ඇත්තටම කළ යුතු දේ කෙරලා තිනවා වගේ තමයි මට නම් තේරෙන්නේ. මොකද අපි වේදනාවන් සාමාන්‍යයෙන් එක්කෝ මගේ කරගන්නවා. අපි ඒවා සැප නම් ඒවට ඇලෙන්න යනවා, දුක් නම් ඒකෙන් ගැටෙන්න යනවා, අයින් වෙන්න යනවා. ඉතින් එහෙම හැකියා එහෙම තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් අපි භාවනාවක් කරගෙන යනකොට ටික ටික සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අපි අර වේදනාව මගේ කියලා ග්‍රහණය කරගත්ත ස්වභාවය ටික ටික අඩු වෙන්න ගන්නවා. එහෙම අඩු වෙලා අපි මේ වේදනාව කියන්නේ තවත් එක් ස්වરૂපයක් විතරයි. ඇති වෙලා නැතිලා යන දෙයක් විතරයි. ඒකෙන් මම මේ තරම් ලොකු හිතේ කරදරයක් ඇති කරගන්න දෙයක් නැහැ. මොනා මොනාදෝ හේතුන් ටිකක් නිසා ඔන්න වේදනාවන් ටිකක් දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් ඒකෙන් අර වේදනාවන්ගෙන් අයින් වෙලා සාමාන්‍යයෙන් කියන විසංයුක්ත වෙනවා කියලා. මේ මේකෙන් අයින් වෙලා ඔන්න බාහිරින් ඉඳගෙන අර කය දිහා බාහිරින් ඉඳලා බලනවා වගේම දැන් වේදනාවන් දිහා බාහිරින් ඉඳලා බලන්න පුළුවන් ශක්තිය එනවා. ඉතින් ඔය මට මතකයි දීප සූත්‍රයේ තියෙනවා මේ සුඛං වේදනං වේදියමානෝ විසංයුත්තෝ තං වේදේති කියලා. ඒ කියන්නේ දැන් සැප වේදනාවක් දැන් මේ යන්නේ. හැබැයි මේ සැප වේදනාවටත් ලොල් වීමක් ඒක තව මට පවත්වන්න ඕනේ කියලා හැඟීමක් එහෙම මොකුත් නැහැ. මේ සැප වේදනාවක් විඳිනවා. හැබැයි සැප වේදනාවෙන් අයින් වෙලා. කය කයේ සැප වේදනාවක් වෙන්න පුළුවන්. හිතේ යම් සොම්නස් සහගත ගතියක් වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි ඒක නිරීක්ෂණය කරන්නේ සතිමත්ව ඒ වේදනාවෙන් බාහිර වෙලා. ඊළඟට කියනවා දුක්ඛං වේදනං වේදීයමානෝ විසංයුත්තෝතං වේදිත. ඒ වගේමයි දැන් කායික යම්කිසි දුක් වේදනාවක් යනවා. ඒත් ඔන්න එකෙන් අයින් වෙලා මේ දිහා බලනවා. ඉතින් අර මේ විදිහට අපිට අර වේදනාවන් දිහාත් දැන් බොහොම මධ්‍යස්තව අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. දැන් මේ දේ ඇත්තටම මෙතන වෙලා තියෙනවා. ඉතින් ඔය දැන් ඔතෙන්දී අපි නැවතත් කියන්නේ අලුතෙන් කළ යුතු දෙයක් නැහැ. වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා සාමාන්‍ය බුදුහාඳුර කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී විහෙරති කියන්නේ ඒකේ කාලයක් ඉතින් මේ විදිහට වාසය කරන්න ඕනේ. මොකද අපි මෙතෙක් කාලයක් ඇවිල්ලා තියෙන්නේ සැප වේදනාව අල්ලා බදාගෙන ග්‍රහණය කරගෙන පුළුවන් තරම් ඒක පවත්වන්න ඕනේ කියන සංඥාවකින්. දුක් වේදනාවක් ආපු ගමන් නම් ටක් ගාලා එකෙන් අයින් වෙන්න ඕනේ කියන සංඥාවකින්. දැන් අපි මේ වෙනුවට මේ දෙකටම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව පොඩ්ඩක් මේ වෙන පැත්තකට වෙලා මේවා කොහොමද ඇති වෙන්නේ? මේවා කොහොමද පවතින්නේ? මේ කොහොමද දුර වෙලා යන්නේ? ඔන්නවා තවත් තැනක කොහොමද මේක ඇති වෙන්නේ? මේ කොහොමද වෙනස් වෙන්නේ? මේක නැති වෙලා යන්නේ කොහොමද? කියලා අන්න අර මේ ටික ටික ටික ටික මේක නිරීක්ෂණය කරන්න පටන් ගන්නවා. මේක කරන්න කරන්න කරන්න අන්න Tamanට මේකේ අර මුලින් තිබිච්ච ග්‍රහණය කරන ගතිය මගේ කියාගන්න ගතිය වෙනුවට ඔන්න අපි මේකත් මේ හේතුන් නිසා හටගත්ත දෙයක්ය. මම මේකෙන් ඒ තරම්ම මේ කරදරයක් ඇති කරගන්න ඕනේ නැහැය. අනිත් එක මට මේ එකක්වත් පාලනය කරන්න බැරි මේ හැකියාවක් නැතය කියලා අන්න ටික ටික ටික ටික අන්න වේදනාවෙන් අපි අයින් වෙන්න වේදනාවට ඉන්න ඉඩ හැරලා අපි අපේ අත අයින් කරගන්න හදනවා. ඒක සූද මේ ඒකට අපි ටික ටික පුරුදු වෙනවා. ඉතින් ඒ දේ තමයි වෙන්නේ. ඉතින් ඒක වෙන්න ඉඩ හරින්න අලුතෙන් ඕකේ වෙනස් කරන්න දෙයක් නැහැ. දැන් මේ වෙලා තියෙන දේ කිසි වරදක් නැහැ. ඕක තව තව වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ දුක් වේදනාවක් ආවහම ඉක්මනට මේක පලවා හරින්න අවශ්‍යත් නැහැ. සැප වේදනාවක් ආවම වැඩියෙන් පවත්වන්න ඕනේ කියලා ඒකට ඇලෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ කොයි දේත් හේතුන් නිසා හටගෙන තියෙනවා. ඒවා ඒගොල්ලන්ට උමනා වෙලාවටම හට ගන්නවා. මට පාලනයක් නැහැ. අන්න ඒ ටික අපිට තේරෙනවා නම් අන්න එතකොට භාවනාව දිහා ටිකක් අර මේ අපි කරන භාවනාව වෙනුවට අර ඒක දිහා පැත්තකින් නම් බලන්න පුළුවන්. කෙරෙන භාවනාව පැත්තට යනවා. ඉතින් මේ පැත්තට යන්නයි තියෙන්නේ ටික ටික. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත ගෞරවයෙන් ලියා දක්වමි. සක්මන මා මෙතන අතීත අනාගත නොසිතා වර්තමාන සුවය විඳිමින් ශරීරය වෙත හිත යොමා දකුණු පාය ඔසවා වරහන් තුල හරිම බරයි. වෙනදා මෙහෙම නෑ. හෙමිහිට හෙමිහිට දකුණ වම මාරු කරමින් කොරවක්කා නෙළුම්කොලේ යන්නා වගේ හීන් සැරේ ගමන ආරම්භ කළා. හරිම විනෝදයි. මන් දුවගෙන මට දුවගෙන යන්න හිතෙනවා. එය සිතුවිල්ලක් පමණි. මගේ සීලය මතක් වුණා. උඩමළුවේ බෝධිය වටා රවුම් තුනක් පැදකුණු කළා. තෙත ගතිය, දියසෙවල ගතිය, ගල් කැටවැනි උස් පහත් බිම, දිය සීරාව ආදී විමසමින් මා සමග බලුපැටියෙක්ද ගමන් කළා. සංසාරයේ එන්න ඇතියයි සිතුණා. ඉටිපන්දම් පත්තු කරලා තෙරුවන් වැඳ දෙවියන්ට හතර වරිගේම මළගිය ඥාතීන්ටත් නිස්සරණේ සිටිනා සියලුම දෙනාටත් අපිව මෙතෙක් කාලයක් ජීවත් කර වූ සියලුම දායක පින්වතුන්ටත් සංවිධාන සංවිධානය කටයුතු නියමාකාරයෙන් සංවිධානය කරන නිලාමණී මෙනවියටත් ගරුතර සිල්මෑණියන් වහන්සේලාටත් ගරුතර සංඝරත්නයටත් සියලුම ලෝ සතුන්ටත් හෘදයාංගමව පින් අනුමෝදන් කළා. මා හැදූ වැඩූ මා හදා වඩා ඇති කර ශිල්ප ලබා දී මා මේ தත්වයට පත් කළ මාගේ අම්මා අප්පච්චි වැඩිහිටියන්ටත් පින් දුන්නා. සාදු සාදු සාදු. ඉතින් සක්මනේදී මා මේවාත් සිහි කරමින් ඇවිද්දා. මට පෑගෙන වැලිකැට ගානේ අකුසල් දුරු වේවා. මට පෑගෙන වැලිකැට ගානේ කුසල් වැඩේවා. සිතින් මෙනෙහි කළා. ආයෙත් සක්මන් කර ආපසු එන්න සැරසුණා සිහියෙන්ම. මා එක්ක ගිය අනෙක් යෝගිනිය පඩිපෙළ බසිනා විට මගේ අතේ ඇඟිල්ලෙන් අල්ලා මට බස්සන්න උදව් කළා. එතුමියට පින් සිදුවෙනවාමයි. නැතිනම් මම ලිස්සා වැටෙන්න තිබුණා. අපේ ලොකු ස්වාමින් වහන්සේ සොහනකුත් අනුමත වෙලා තියනවා කීවානේ. එහෙමනම් මීතිරි ගලම තමයි අවසන් කටයුතු. හරිම හොඳයිනේ. අපේ උතුමන් වහන්සේ දුන් අවවාද අනුශාසනා මා තවදුරටත් අමතක කරන්නේ නෑමයි. ඒම තමයි නිවන. පර්යංකයට ආපසු ඇවිත් ගියා. කකුල් කැක්කුමයි හරිම මහන්සි ඒත් සුන්දරයි අනේ හැමදාම ඉන්න ඇත්නම් නිවන අතේමයි මා මේ තැන කියා ඉඳිමි දනිමි යයි මෙනෙහි කළා. මෙනෙහි කරන්න දෙයක් එන්නේ නැහැ. ඔහේ හිටියා. අනේ කොටයක් වාගේ හිතුනේ. පර්යංකය අවසන් වී දානෙට සීනුව හැඬ වුණා. මම පර්යංකය නිමා කර ඉතිරි වැඩ කටයුතු වල යෙදුණා. මට ඉඩම පූජා කර ගන්නකම් ඉවසුමක් නැහැ. ඊට පෙර මං මැරෙයිද? මගේ දුවලා දෙන්නා අම්මා කීවා කියලා ඒව කරයි. මම බය මේ දහම් අවබෝධය දුන්නා වූ ඔබ වහන්සේ වහා වහා උතුම් නිවනින් සැනසේවා. සාදු සාදු සාදු. මම ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි. මට අරන් යන්න ඇත්තේ ඔබ දුන්න අවබෝධයමයි. නිවනම අවබෝධ වේවා. මම හෙට ගිහින් මුළු වයඹම මෙලෙස දිනවනවා උත්සාහ කරමි. අපි තේරුම් ගන්න ඕනේ අපි භාවනා කරද්දී හිත කියන්නේ කතන්දර වලට යනවා නම් ඒ කියන්නේ අපි පරාදයි. අපිට එන්නේ කුසල් අරමුණු වෙන්න පුළුවන්. නමුත් මේ යන්නේ තනිකර කතන්දර. ඒ කියන්නේ විපස්සනා භාවනාව කියන්නේ මේ කතන්දර හිත හිතා ඉන්න භාවනාවක් නෙමෙයි. අපි සාමාන්‍ය කතන්දර කතන්දර කියන වචනයට ප්‍රපංච කියලා වචනේ භාවිතා කරනවා. දැන් අපිට එක සිතුවිල්ලක් ආවට පස්සේ ඒක කුසලයක් වෙන්න පුළුවන්. දැන් මේ අත්දැකීමක් වෙන්න පුළුවන්. නමුත් අපි දැන් ඒක පෝෂණය කළායි තියෙන්නේ. ඉතින් එක්කෙනෙකුට පින් දෙන්න යනවා අම්මලා තාත්තලා මතක් වෙනවා ගුරුවරු මතක් වෙනවා අරයව මතක් වෙනවා මෙයා මතක් වෙනවා. අන්තිමට අර ආපු මේ කුසල් සිතවිල්ල හරහා ලොකු සිතවිලි දාමයක පැටලෙනවා. නමුත් ඒක නෙමෙයි ඇත්තටම වෙන්න ඕනේ. අපි මෙතෙන්දි කරන්නේ මේ හිත පුළුවන් තරම් සංසුන් කරගෙන හිත නිශ්ශබ්ද කරගෙන හිතට කතන්දර ගොතන්න නොදී හිතට පොඩ්ඩක් ඒ කියන්නේ නිශ්ශබ්දව ඉන්න කියලා මේ දැනෙන දේත් එක්ක සරල වෙඳීමයි යන්න තියෙන්නේ. ඉතින් දැන් මේ හුඟක් වෙලා තියෙන්නේ කුසල් අරමුණු වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය ලෝකයේදී නම් මේවා තමයි මේ මේ මේ සතුටෙන් බාරගන්නේ. මේවා තමයි කුසල් කියලා ලකුවට අපි ඉතින් කොඩි උස්සගෙන යන්නේ. නමුත් මෙතන යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. අපි මේ හිතින් හදාගත්ත ඒ දේවල් නොස්සේ අපි තවදුරටත් යනවා නම් භවනා කරන කාලයේදීත් ඉතින් අපිට ලොකු මේ මේ කියන්නේ හානියක් වෙලා තියෙන. එහෙනම් Taman තේරුම් ගන්න මේ කුසල් අරමුණු වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපේ හිතෙන් හිත හිතා හිත හිතා යනවා කියන්නෙම සතිමත් නැහැ. වර්තමාන මොහොතේ අපේ මොහොත අපේ හිතින් ගිලිහිලායි තියෙන්නේ. ඉතින් ඒ කාරණේ තේරුම් ගන්න. මෙතන Taman බලන්න දැන් Taman මේවා හිතද්දිත් සක්මක් සක්මනක් නම් කර කර හිටියේ දැන් Tamanට සක්මන මග හැරිලා. වම් පාදයේ ස්පර්ශ වෙන්නේ නැති දකුණු පාදයේ ස්පර්ශ වෙන්නේ නැති නැවතත් වම් පාදයේ ස්පර්ශ වෙන්නේ නැති දකුණු පාදයේ ස්පර්ශ වෙන්නේ නැති නමුත් මේ එකක්වත් එක අපේ හිත ඉඳලා නැහැ ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ ඒකයි දැන් මේ කය වර්තමානයේ තියෙනවා අපේ හිත වෙන වෙන දේවල් ගැන කතන්දර ගොතනවා ඉතින් ඔතන තියෙන තනිකරම අසතිමත් බවක් තියෙන ඒ නිසා අපි නිවැරදිව විපස්සනා භාවනාවකට හැරෙනවා නම් අපේ හිතේ ওই විදිහට අර කතන්දර ගොතගතා යන ස්වභාවය සෑහෙන්න අඩු වෙන්න ඕනේ. හිතේ ඇතුළත කතාව සෑහෙන්න බහින්න ඕනේ, අඩු වෙන්න ඕනේ. ඉතින් අපිට ඒක කරගන්න තාම බැරි නම් අපි සෑහෙන්න වෙලාවත් තිස්සේ අපි මේ අපේ ලෝකවල අතරමං වෙලා නම් ඉන්නේ. ඒ කියන්නේ අපි අසතිමත්. ඒ කියන්නේ අපි තාමත් මේ මොකද්ද වෙන්න ඕනේ කියලා තේරුම් අරන්නේ නැහැ. නිසා පොඩ්ඩක් උත්සාහත් වෙන්න අපේ අපේට එන සිතුවිලි ඒ තරම් හානිකර සිතුවිලි නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් ගහන්න කොටන්න එන සිතුවිලි නොවෙන්න පුළුවන්. නමුත් මේ කුසල් විලාසයෙන් දැන් එන්නේත් දිගට දිගට ඔහේ යන සිතුවිලි දාමයක් එන්නේ. සිතුවිලි වැලක් එන්නේ. ඉතින් අපි ඒ ඒ කුසල් සිතුවිලි වැලේ අතරමං වෙලා හිටියත් ඒත් වර්තමාන මොහොතේ නෙමෙයි. නිසා අපි කාය අනුපස්සනාවක් කියන්නේ වේදනා අනුපස්සනාවක් කියන්නේ මේ වර්තමාන මොහොතේ දැනෙන දේත් එක්ක බොහොම උපේක්ෂා සහගතව සංසුම් මනසකින් බලන් ඉන්නේ. කතාගතන මනසකින් කියෝන මනසකින් නෙමෙයි. එනිසා දැන් මේ කියෝන මනස පුළුවන් තරම් නිශ්ශබ්ද කරගෙන පුළුවන් තරම් තමන් දිහා බලන්න. තමන්ගේ මේ කයට වෙන්නේ මොකද්ද? දැනෙන්නේ මොකද්ද? ඉතින් එහෙම කරනවා නම් අන්න අපිට මේ පණිවිඩය ලැබුණා කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. නමුත් මෙතෙන්දී නම් මට නම් තේරෙන්නේ හරියට තාම තේරුම් ගන්න නැති ස්වභාවයක් තමයි තේරෙන්නේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ අවසාන වார்த்தාව තෙරුවන් සරණයි. වන්දනීය පූජනීය ලොකු ස්වාමින් වහන්ස. සක්මන සඳහා ඇතුළත ලනුපැදුර මත සිටගෙන මම දැන් මෙතන කියා කයට සිටගෙන සාමාන්‍ය වේගයෙන් ඇවිද්දා. යටිපතුල තැබීමේදී පළමුවෙන් විලුඹ යට ලනුපැදුර මත තබන බවත් එහි තදගතිය දැනුණා. ඉන්පසුව ඇඟිලි තුඩු ගෑවෙන බවත් එහි මාපට ඇඟිල්ලට වඩා තදගතිය දැනුනි. ලනුපැදුරේ උණුසුම් හා සීතල තැන්ද ගොරෝසු තැන් හා සීනිදු තැන්ද වැටහුණි. සක්මන් කිරීමට පෙර කයට වේදනා හා බරගතිය දැනුණා. දැනුණ අතර සක්මන අවසානයේ සැහැල්ලු හා වේදනාවෙන් තොර බව දැනුනි. සිත පිටගිය අවස්ථාද තිබූ අතර ගිය බව දැනී නැවත කයට සිතගෙන සිහිය පවත්වා සක්මන කෙරුවෙමි. අනතුරුව මා යන්නට පෙර යැවෙන බව දැනුනි. පසුව මා පර්යංකය වෙත පැමිණියෙමි. පරයන්ක භාවනාව පරයන්කේ වාඩි වී කයට සිතගෙන ආනාපානය බලා සිටියෙමි. ගොරෝසු හුස්ම රැල්ල සිහින් වී නොදැනී ගිය අතර පුංචි ගැස්සීමක් සමග ඇඟ තදවන බවක් දැනුණා. පසුපසට නවා තිබුණු කකුල් දෙක තද වී ගලක් මෙන් නොදැනී ගියා. පසුව කය පැද්දුනා. උදරයේ පිම්බීම හැකිලීමද දැනී නොදැනී ගියා. මා ඔහේ බලා සිටියේදී හිස් අහස දෙස බලා සිටිනවා වාගේ දැනුණා. බැලීමට මොනවත් නැති වුණත් සිතට දැනුනේ සැහැල්ලුවක්. කය තද වෙලීමකින් ඍජුව පැවතුණා. අවකාශය බලා සිටියේදී සිත පිට ගියේ නෑ. භාවනා ආරම්භයේදී සිත පිට යන බව දැනුණා. අනතුරුව කයේ පිටපැත්තෙන් වේදනාවක් ආවා. එය දරාගත නොහැකි වුවත් දරාගෙන බලා සිටියා. කය පාවෙන බවත් බලා සිටියා. ඒ වේදනාව සංසිඳන විට කකුල් දෙකේද වේදනාව ඇති වුණා. ඒ දෙසද බලා සිටියා. දරාගත නොහැකි තත්වයද තිබුණා. බලා සිටින අතර කයේ දැනීම් ඇති වී ගැස්සීමකින් භාවනාවෙන් මිදුනේමි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු. මොකද ලොකු ප්‍රශ්නයක් නම් මට හිතෙන්නේ පැන නැගලා නැහැ. ම්ම් අන්තිම වාක්‍ය පොඩ්ඩක් කියනවද මේ ඉඳගෙන කරපු භාවනාවේ අර ප්‍රාර්ථනා නෙමෙයි ඊට උඩින් කය පාවෙන බවත් බලා සිටියා. ඒ වේදනාව සංසිඳන විට කකුල් දෙකේද වේදනාව ඇති වුණා. ඒ දෙසද බලා සිටියා. දරාගත නොහැකි තත්වයේද තිබුණා. බලා සිටින අතර කයේ දැනීම් ඇති වී ගැස්සීමකින් භාවනාවෙන් මිදුනේමි. හොඳයි. වරදක් නෑ මට නම් හිතෙන්නේ ඒ කියන්නේ දැන් කයත් එක්ක වේදනාවලුන් එක්ක වේදනාවත් එක්ක ඔයාත් එක්ක ගාන්ට කායනුපසනාවේ වේදනානුපසනාවේ ඉන්නවා කියලා තින් තේරුම් ගන්න පුළුවන්. ඔහොම ඉන්දැද්දි තමයි ටික ටික අපි කියන්නේ මෙතන ප්‍රගුණ කිරීමක් ඇතරම් වෙන්න තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ධහමේ කියන්නේ කායේ කායනුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති. දැන් මේ මේක ඉන්න ඉන්න නැවත නැවත මේ අරමුණේ කයත් එක්ක අපේ කායික අරමුණක් මූලික කරගෙන භාවනාව වඩන්න වඩන්න අන්න කයේ ඒ ඒ කායික අරමුණේ යම් විරංජනේ වීමක්. ඒ කායික අරමුණේ අර කලින් තරම් නිමිති ගන්නෙ නැති ස්වභාවයක්, ඇතුළට කිඳා බහින් නැතුව නිකම් එළියට එන ස්වභාවයක් එන්න පටන් ගන්නවා. ඉතින් අර එහෙම එන්න එන්න තමයි අර අරමුණු වලින් තොර පැත්තට හිත යන්න පටන් ගන්නෙ. ඉතින් ඒ එහෙම එන එන එක ඉතින් මුලදී සම්පූර්ණයෙන්ම ඇවිල්ලා හුඟක් වෙලාවක් ඉන්න නැවතත් ආය අරමුණට යනවා. ආයෙත් ඔන්න එළියට එනවා. ඉතින් මේ වගේ අර දෙපැත්ත මාරු වෙවි ඉන්න තත්ත්වයක් තියෙනවා මුලදී. ඉතින් ඒ தත්ත්වය තමයි මෙතන මේ අත්දැකලා තියෙන්නේ. ටික වෙලාවක් ඔන්න අරමුණකින් තොර වගේ නික හිස්තැනක වගේ ඉන්නවා. නැවතත් ආයෙ අරමුණ මතුවෙනවා. ඔන්න අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් නැත්තම් තියෙන ගති ලක්ෂණ බලන ස්වභාවයක් තියෙනවා. ඉතින් ආයෙත් ඔන්න එළියට එනවා. ඉතින් මේක කාලයක් තිස්සේ වෙලා වෙලා වෙලා තමයි අන්න එක පැත්තකට වෙලා. එහෙම නැත්තම් අරමුණු තියෙද්දිත් අරමුණෙන් එළියට වෙලා ඉන්න පුළුවන් ශක්තියක් ගොඩනගෙනවා. එතකොට අන්න පුළුවන් කයේ වේදනාවන් තිබුණත් ඒක අරමුණු නොකර Tamanට නිස්කලංකව ඉන්න පුළුවන් ශක්තියක් ටික ටික ඉතින් ගොඩ නැගෙනවා. ඉතින් මම තව මේක ගැන පොඩ්ඩක් විස්තර අහලා දැනගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඕන්නම් ලියපු කෙනාට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඉතින් තව ටික අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නැත්තම් මම හිතනවා ප්‍රමාණවත් කියලා. මේ தත්ත්වය කොච්චර විතර කාලයක් තිස්සේ මේ අත්දැකලා තියෙනවද දැන්? ඒ කියන්නේ අවුරුදු දෙකක් තිස්සේම මේ විදිහට අත්දකින්නේ නැත්නම් අවුරුදු දෙකක් තිස්සේ දැන් භාවනා කරනවද? ඒ ස්වාමීන් වහන්සේ විපස්සනාවේදීත් ධම්මවිහාර ස්වාමීන් වහන්සේ ධම්මවිහාර ස්වාමීන් වහන්සේත් භාවනාය මෙහෙවනකොට මේ වගේ සමහර වෙලාවට නිකන් ඇතුළක වගේ කැරකෙන බවක් දැනෙනවා කය. සමහර අවස්ථාවල එහෙම ඉන්න අවස්ථාව දෙකක් දැකලා තියෙනවා. අනතුරු මේ මෙහෙට ආවට පස්සේ මේ වගේ කීප සැරයක්ම දැනීම ඇති වෙලා ආයෙත් මන් සතිමත් වෙලා ආය දිහා හිස් අවකාශයක් නිකන් මුකුත් නැති එක. ඔව්. එකවරක් දැක්ක නිකන් තිරයක් වගේ නිකන් අලු පාටට මුකුත්ම නැහැ. දැන් ඒ වගේ දේවල්. ආනාපාන සතිය මුල් කරගෙනද යන්නේ? එහේ. ඔව්. එතකොට ඒ තිරයක් වගේ දකින වෙලාවේදී නිකන් තමන්ගේ අවධානය යොමු වෙලා තුනේ ඉස්සරහටද නැත්නම් කය කය අරමුණු කරගෙන වගේ ඉන්නකොටද ආවේ? ඉස්සරහා ඒ තිරේ හිමීට මුකුත් නැති වුණාට යනවා හිමීට මෙහෙම ගිහින් ආයි මේ පැත්තට හිමීට යනවා හරි ඒක ඒක ඒක අරමුණු කරන්න යන්න එපා ඒක අරමුණු කරන්න යන්න එපා ඒ වෙනුවට තමන්ගේ අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තාම දැනෙනවා නම් ඒකත් එක්ක ඉන්න කියන්නේ මූල කමටහනත් එක්ක ඉන්න අර ඒක හරහා ආපු සංඥාවට යන්න එපා ඔව් දැන් ඔය தත්තේ දැන් කාලයක් තිස්සේ අත්දකින්නවද නැත්නම් මේ අද ඊයේද ඔය කාවේ නැහැ ස්වාමීන් වහන්සේ දැනට කාලයක් තිස්සේ වගේ පේනවා ඉතින් ඇඟේ ඇඟ සෘදු වෙනවා මෙහෙම මෙහෙම මෙහෙම වෙනවා ඒක ඒව නම් ගණන් ගන්න එපා ඒවා එච්චර ලොකු දේවල් නේ කියන්නේ අපිට හොඳට හිත එකඟ වෙනකොට හිතේ යම් යම් ඔය ස්නායුන් එහෙම අවදි වෙලා කොහොම නිකන් පොඩි පොඩි ෂණික මේ වෙන්න පුළුවන් ඒක එච්චර ගණන් ගත යුතු දේවල් නෙමෙයි කය නිකන් මෙහෙම උඩට ගිහින් පාට පාට නිකන් වැක්කිරෙන ස්වභාවයක් නිකන් කන්දක් වගේ වෙලා ආයෙ වැක්කිරෙනවා වගේ කයක් කියලා හැඩයක් නැහැ හරි ඒක දිහා බලන් ඉන්න පුළුවන්ද? එහි. හරි. වක් වෙලා බලන් ඉන්න. බලගෙන ඉන්නවා. එතකොට ඒ කියන්නේ මුළු කයට නිකන් සමස්තයක් වශයෙන් අරමුණු කරලාද බලන් ඉන්නේ නැත්නම් එක තැනක විතරක් ඔය ඔය දේ වෙන බවක්ද තේරෙන්නේ? මුළු කයම නිකන් වැක්කිරන වගේද? කය පර්යංකයේ ඉහළට යනවා. ඔව්. ඉහළට ගිහින් ගිහින් ගිහින් නැවතිලා බලාගෙන ඉන්නවා. අපහසුයක් නැහැ. හරි. නෑ. ඒ කියන්නේ තාම තාම මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ තමලාට අපි නිකන් ඉහළට ගිහලානේ උඩ ඉඳන් මේක දිහා බලන් ඉන්නවා වගේ තේරෙනවා. මගේ හැරලා යාවේ. තව තව තව දිනු කරගෙන යන්න. මේ සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී සමහර වෙලාවට ගොඩාක් සක්මන් කරගෙන යනකොට අපේ ස්වාමීන් වහන්සේටත් කියලා තියෙනවා නිකන් විසික් වෙනවා සක්මණෙන් පිටතට. ආයෙත් ඒ පැත්තට විසික් වෙනවා. කියන්නේ ඇත්ත වශයෙන්ම විසික් වෙනවද? ඇත්ත වශයෙන්ම නෙමෙයි <laughs> මම හිතනවා මේ මට නිදිමතයිද කියලාත් බලනවා. නිදිමතත් නැහැ. ඔව්. ඊයේ නිකන් යනවා යනවා වගේ තේරෙනවා. මම යන්න ඉස්සෙල්ලා යන යන බවක් දැනෙනවා. දැන් ඒ එතකොට يعني පාදයක් පාසා පොළවේ ස්පර්ශ වෙනකොට ඒක ඒ ස්පර්ශ වීම Tamanට හොඳට තේරෙන්නේ නැද්ද? ස්පර්ශ වීම තේරෙනවා. ඔව්. වැඩියෙන්ම මා මේ විලුඹ හොඳට තද බව තේරෙනවා. මාපට ඇඟිල්ල තමයි තද අනිත් ඇඟිලි සියුම්ම දැනෙනවා. හරි. හරි ඔහොම ඉන්න. ඒ කියන්නේ ඕකත් එක්ක බල බල යන්න. ඒ කියන්නේ ඕකේ අපි හුඟක් ඒ කියන්නේ මුලදී ඔය වගේ අරමුණේ විස්තර බලන්න අපි උත්සාහත් වේ යුතුයි. ඒ කියන්නේ ඒකේ කිසි හානියක් නැහැ. මුලදී ඔය වගේ නිමිති ගැනීමක් කරනවා ඇත්තටම. ඒකේ වරදක් නැහැ. ඕක වෙන්න වෙන්න වෙන්න වෙන්න තමයි ටික ටික මේ හිත ටික ටික වෙන පැතිවලටත් සතිය දියුණු වෙනවා. දැන් ඔතනදී අර පොඩ්ඩක් නිකන් ඌමනායෙන් බලන්න දැන් මේ පාදයක් ස්පර්ශ වෙනකොටත් මෙන්න මොන ඇඟිල්ලද මුලින් ස්පර්ශ වෙන්නේ කොයි විදිහටද ඕක පැතිරෙන්නේ අනිත් පැතිවලත් ඕක වෙනවද කියලා අර ඒක ගැන පොඩි අවධානයකින් බලන්න. මේකේ يعني දැනෙන දේ කොයි විදිහටද මේක පැතිරෙන්නේ වෙනස් වෙන්නේ කොහොමද මේක මට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද කියන වගේ අර ඒ පොඩ්ඩක් නිකාරේ පරීක්ෂණයක් පවත්වනවා වගේ ඒ මුහුණුවරකින් බලන්න ඒක නිකන් කැමැත්තකින් බලන්න එතකොට අර මේකම බැහැ ගන්නවා හිත හිතේ ස්වභාවය මොකද්ද දැන්? හිත බොහොම නිස්කලංක කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් තත්ත්වේ තියෙනවද දැන්? හරි. එහෙමනම් හොඳයි. ඒ කියන්නේ හිත අපිට අවශ්‍ය වෙන්නේ හිත බොහොම මධ්‍යස්ත කරගෙන, තැම්පත් කරගෙන, හිතට කතන්දර කියන්න නොදී මේ කරන වැඩේට හොඳට යොමු වෙලා ඒ කයේම ඒ ක්‍රියාවලිය පිළිබඳව හොඳට දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඒක ඒකට අපි අවශ්‍ය කරන පහසුකම, අවශ්‍ය කරන වටපිටාව හදලා දෙනවා නම් අන්න හිමීට හිමීට මේක වැඩෙන්න වැඩෙන්න තව තව සතිය වෙන පැතිවලටත් අපිව අරගෙන යනවා. යන විදිය හොඳයි. හොඳයි. හොඳයි. තේරුවන් සන්නේ. වාර්තා එපමණයි. හොඳයි. හොඳයි. අපිට ලැබිලා තියෙන ඉතින් කමඨහන් වාර්තා අවසానයි. වෙන මුත් ප්‍රශ්නක් නැතුව ඇති කියලා ඉතින් මම හිතනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මේ ස්ථානෙට පැමිණුණ භාවනාවට සම්බන්ධ වෙච්ච දවසේ ඉඳලා දෙක තුනක් යනකම්ම කිසි සංසුන්තාවයක් තිබුණේ නැහැ. සක්මා මළුවේදීත් බොහොම අපහසුතාව තිබුණත් බොහොම මේ දවස් දෙක තුනක් යනකොට සමානෙන් හොඳටම මට ඒක ලොකු පහසුවක් වගේ දැනුණා. ඉතින් මම ඒවා වැඩි විස්තර හැවෙත් නැහැ. මේ දැන් පරියංග භාවනාව මුල් දවස් දෙක තුනේ ටිකක් වේදනා කැක්කුම් පිපුරුම් ආවා. විනා හිත එක එක නොයෙක් භයානක කර්ම වලට ගියේ නෑ. නමුත් පසුව මගේ හිත දැන් දවස් 4කට විතර ඉස්සරලා මේ ස්වභාවයෙන්ම මම කවදාවත් නොදුටපු දෙයක් දැනුණා ඒ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඉන්නකොට එදා ප්‍රශ්න උත්තර අහලා වෙලාව නැතුණ දවස් දෙකේම මම අපේ මහත්යට මතක් කරුවා. ඉතින් මම භාවනා කරනකොට ටික වෙලාවක් එදා සක්මනේ හොඳ සිහියෙන් භාවනා කරලා ආපු ගමන් මෙදා වාඩි වුණේ හැන්දෑවේ රාත්‍රියේ භාවනාවට එදා ටික වෙලාවක් යනකොට මගේ ආනාපාන සතිය මට දැනෙන්නේ නැහැ. මං ඉතින් ගාවක් වෙනකෝ හුස්ම පහර ඇතුල් වෙන තැන ඒ වගේම පිට වෙන තැන බලන බලන මට දැනුනේ නැහැ. නිකන් මේ මේ නූලක් දිගේ වගේ හොඳට හුස්ම පහර ඉහළ පහළ යනවා විතරක් දැනෙනවා වෙන මොනවත් හිතෙන්නේ නැහැ. ශරීරෙත් පහසුයි. ඉතින් ඒක සෑහෙන වෙලාවක් තිබුණා. ඉතින් ඒක මගේ අඩුපාඩුවක්ද කියලා මං අහගන්න කියලා හිතියේ. ඉතින් ඒ ඒ හුඟක් වෙලා තිබිලා තමයි නැති වුණේ. ඊට පස්සේ දවසේ රාත්‍රියේ භාවනා කරනකොට මේ මම මේ දාන හිස් දෙක උඩ අත් දෙක තියාගෙන විදර්ශනා වැඩිවේ. ඒ වෙලාවේ මේ හොඳට භාවනා වුණා. ඒ දවස් ටිකේම දිගට ටිකක් වෙලා ආනාපාන සතිය තියෙනවා පස්සේ නෑ. ඉතින් ඒක නිකන් මේ නැතුව ගිහිල්ලාම වගේ තියෙන්නේ. හුස්ම ඉහළ පහළ වැටෙනක විතරක් තේරෙනවා. වෙන කොහෙවත් හිත යන්නේ ඊළඟට ටිකක් වෙලාවට මට ආයෙත් හදිසියෙම හුස්ම ඉහළ පහළ යනවා දැනුණා. දැනුණාට පස්සේ ආයෙ මෙනෙහි කරනකොට මගේ මේ දකුණු කකුල උඩ තිබිච්ච අත ඒ අතේ මාපට ඇඟිල්ලේ ඉඳලා මේ ක්‍රමයෙන් මේ නිකන් තුවාලයක් උනේ නැහැ දිය වෙලා දිය වෙලා දිය වෙලා වගේ ගියා. ගිහිල්ලා මේ ඇට ඇටයක්වත් නැතුව මේ වලලු කරෙත් පාස් කරගෙනම දිය වෙලා වැටුණා. මං ඒ වෙලාවේ පස්සේ ඒක එහෙම නැතුව ගියා. ඔය වගේ මේ ඊට පස්සේ දවසක මේ භාවනා වඩනකොට මට ඇතැම් ඇතැම් අවලවල මේ භාවනා කරනකොට නොයෙක් විදිහේ වේදනාවල් ශරීරයේ ඇති වෙනවා. මම ඒක එහෙමම යටපත් කරනවා මෙනෙහි කරන්නේත් නෑ. යටපත් කළා අරමුණටම හිත ගන්නවා. දැන් මට මේ මේක කරුණු දැනගන්න තමයි මට උවමනා වෙලා තිබ්බේ ස්වාමීන් වහන්සේගෙන්. මොකක්ද කියලා. මේ අරමුණ නැති වෙලා යන එක. නෑ ඒකේ මේ කියන්නේ අපි එතෙන්දී කලබල වෙ යුතු නැහැ. ඒ කියන්නේ අරමුණ සියුම් වීමක් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. ශරීරයේ සියුම් වෙලා වගේ තමයි කොහේ ඉන්නවද බිම ඉන්නවද කියලා ඒක ශරීරය දැනෙන්නේ නැහැ වෙලාවට. හරි. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ අපි ඔතන ගිහිල්ලා අපි සැක කරන්න ගත්තොත් අපි ඔතන ප්‍රශ්න කරන්න ගත්තොත් ඔන්න නැවතත් අරක රළු වෙනවා. අපි හොඳට මේ අපේ අරමුණ නිශ්චිතව තියෙන්නේ නැහනේ. අරමුණ මුලිදී අපිට හොඳට තේරෙනවා. හුස්ම ගන්නවා, හෙරනවා, ගන්නවා, හෙරනවා කියලා හොඳට තේරෙනවා. නමුත් ටික ටික ටික හොඳට හිත තැම්පත් වෙන්න තැම්පත් වෙන්න තව අරමුණ හොඳට සියුම් වෙන එකයි වෙන්නේ. දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. අහලා තියෙනවා ඇති නේද? එහෙමයි. අර අපිට ඒකට අපි වෙන්න ඉඩ හරින්නයි ඕනේ. අපි ඒ සඳහා හික්මෙන්න ඕනේ. අපි එතෙන්දී අපේ හිත හිතේ සැක මතු කරගත්තොත් අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් නැගිටින්න ගත්තොත් අන්න අපේ හික්මීම නැහැ. ඒ වෙනුවට බුදුහාඳුර කියන්නේ ඔන්න දැන් මේක බලබලා ඉන්නවා. හොඳට සතිය සතිමත්ව ඉන්නවා. ආසාද ප්‍රසආස ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි සතිමත්ව ඉන්නවා. සතිමත්ව ඉන්න ඉන්න සතියේම ලක්ෂණයක් වශයෙන් ඒකේම හොඳට දියුණු අවස්ථාවක් වශයෙන් ඔන්න මේක තව සියුම් වෙනවා. එතකොට අර සියුම් ආනාපානෙත් අල්ලගන්න ඔන්න අපි තව සතිය සියුම් කරගන්නවා. ඒ ඒකටම තැම්පත් වෙන්නම ඉඩ දෙනවා. ඊට පස්සේ ඕක තැම්පත් වුණාට පස්සේ ඉතින් කෙනෙකුට ආනාපාන සතිය ඔස්සේම යන්න උනත් පුළුවන්. එතෙන්දී හොඳට අන්න දැන් තැම්පත් වුණා දැන් දැනෙන්නේ නැහැ මේ හුස්ම ගන්නවද හෙලනවද කියලා දැන් අපිට වෙන් කරගන්න බෑ. දැන් නිකන් ඔහේ නිකන් පොඩි දැනීමක් තියෙනවා. ඊටාම සූක්ෂම මට්ටමක. දැන් වෙන් කරගන්න බෑ මේක හුස්ම ගන්නවද හෙලනවද කියලා වෙන් කරගන්න බැරි තරමට ඔන්න සූක්ෂම වෙලා. එතෙන්දිත් මොකක් මොකක්වත් හිතේ කලබලයක් ඇති කරගන්න එපා. ඒක අනිවාර්යෙන් විය යුතු දෙයක්. කියන්නේ භවනාව හරියටම ගානට අපි කියන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර යනවනම් ওই අවස්ථා හරියට පසු වෙන්න ඕනේ. කියන්නේ අපි අපි මුලින් දාගත්ත නම් ටිකක් තමයි හුස්ම ගන්නවා. හුස්ම හෙලනවා කියන්නේ අපි දාගත්ත නම් ටිකක්. තාම අපි ඉන්නේ සම්මුති මට්ටමක. ඊට හොඳට හොඳට භාවනාව වැඩනකොට අර ඒ සම්මුති මට්ටම් මගහැරිලා දැන් මේ අන්තිමට නිකන් පොඩි නිකන් ස්පර්ශයක් නිකන් ඇතිල්ලීමක් වෙනස් වීමක් උණුසුම් ගතියක් සිසිල් ගතියක් කියන මට්ටමට විතරක් අන්න ඒ පරමාර්ථ මට්ටමකට විතරක් ඔන්න හිතේනවා එතෙන්දී ආයි අරව දාගන්න යන්න එපා. ආයිත් මේ හුස්ම ගන්නවද මම ඉන්නවද නැත්තම් හුස්ම ගන්න අමතක වෙලාද ඔය මොකක් හිතන්න යන්න එපා. ඉතින් හොඳට තැම්පත් වෙන්න දෙන්න. ඕකට يعني විශ්වාසයෙන් යුතුව එතෙන්ට යන්න පුළුවන් බලන්න. ඒ කියන්නේ එක එක පරයන්කේක ඔන්න සාර්ථක වුණා. ඊළඟ පරයන්කේ ඒ මට්ටමට වෙන්න පුළුවන් බලන්න. ඊළඟ එකේදීත් ඔන්න එන්න පුළුවන්. ඊළඟ එකේදීත් එන්න පුළුවන්. ඔන්න ඔහම ටික ටික ටික ඔන්න අපිට විශ්වාසය ඇති වෙනවා. දැන් මට අනිවාර්යෙන් අන්න ඊළඟ අවස්ථාවේදීත් මට ගානට අන්න අතෙන්ට යන්න පුළුවන් ය කියන විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසය ඇති වුණාට පස්සේ අන්න එතෙන්ට යනවා හොඳට හිත තැම්පත් වෙලා තියෙනවා. හොඳට දැන් ආස්වාස ප්‍රස්වාස වෙන් කරගන්නත් බෑ. හොඳට හිත නාසිකාග්‍රේ ප්‍රදේශයේම නිකන් නතර වෙලා වගේ තියෙනවා. ඒක தත්ත්වේ පවත්වන්න පුළුවන් නම් එක්කෝ ඒ හරහාම හිතේ නිකන් ප්‍රීති සහගත බවක් නිකන් සැහැල්ලු බවක් එනවා නම් ආනාපාන සති ක්‍රමයටම යන්න පුළුවන් මේක මේ ඒ සැහැල්ලුව හිතේ අර හටගන්නා සතුට නිකන් පාව වෙනවා වගේ ගතිය මේවා ඔක්කොම නිකන් වේදනාවක ස්වරූපයෙන් බලන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක මේ මේ හදාගත්ත එකඟ බව කයට යොදලා කය කය හොඳට නිරීක්ෂණය කරන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ කය දැන් අපේ ආනාපාන සතිය සියුම් වුණාට කය හොඳ කය දැන් ඉඳගෙන ඉන්නවා. අපි අවධානය යොමු කරලා බැලුවොත් කයේ ඇතම් තැන් තියෙන හොඳට ස්පර්ශ වෙලා තියෙනවා. එක කොට්ටේ එක ස්පර්ශ වෙලා තියෙනවා. නැත්තම් පොළොව එක ස්පර්ශ වෙලා තියෙනවා. අතක් උඩ අතක් තියෙනවා. ඉතින් අපි හොඳට අපේ අර හදාගත් එකඟ බව මේ මේ තැන් වලට පාවිච්චි කරොත් යොමු කරලා බැලුවොත් අන්න අපිට යම් යම් දේවල් එතනින් තොරතුරු අරගන්න පුළුවන්. ඉතින් අපි දැන් මෑනියෝ ආනාපාන සතිය ඔස්සේමද දිගටම ගියේ. එහෙමයි දැන් එතකොට කියන්නේ දැන් මේ தත්ත්වයේ කාලයක් තිස්සේම අත්දකින්නවද? කාලයක් තිස්සේ කියන්නේ මම ආරාමෙත් ඉඳගෙන භාවනා කරන දවසක ওই eh, தත්ත්වයට ආවා මේ නොදැනෙන தත්ත්වයට. ඔව්. ඉතින් හුඟක් වෙලා ඒත් මම භාවනා කළා මේ මේ ආනාපාන සතිය හුස්ම ඇතුල්ලෙන් අපිට වෙන මේක තේරෙන්නේ නැති අනේ මම අභව්‍ය පුජ්‍යලෙත් කියලා ඒ මම මට හිතා මම නැගිට්ටා. ඔව්. දැන් එතන එතන තමයි අපි අර සුත්තමේ ඥානෙ නැති ප්‍රශ්නේ තියෙන්නේ. අපි අපි තේරුම් ගන්න ඕනේ භාවනාව ආනාපාන සතිය හරහා යද්දී හිත ටික ටික ඔය වගේ ක්‍රමානුකූලව හුස්ම දැනෙන අවස්ථාවෙන් ඉඳන් නොදැනෙන මට්ටමට තමයි එන්නේ. ඒක තමයි වර්ධනය කියන්නේ. දැනෙනවා කියන්නේ අපි දාගත්ත නම් ටිකක් ඔස්සේ තමයි මේ රළු අරමුණක් වශයෙන් මේක දැනෙන්නේ. හැබැයි ඕක ටික ටික ටික සියුම් වෙලා නොදැනෙන මට්ටමකට එනවා. පෙරේදා දපලත් මේ දවල් මේ මේ තුනේ භාවනාවේදී මේ භාවනා කරද්දී ලොකු සම්හාසයට දා භාවනාවේ වැඩ හිටියා. ඒත් භාවනා කරන සිත සමාධි වෙලා එකඟ වෙලා මේ ඉන්නකොට මේ එකපාරට මට දැනෙන්නේ මේ මේ භාවනාවෙම වාගේ අර මාස් ආරාමයේ හොදපු වතුරක් වගේ මේ පාට නිකන් දුඹුරු පාට වතුරක් ගොඩාරියක් එකපාරටම වමනෙට වගේ ගොඩාක් ගියා බාල්දියකින් විසි කරනවා වගේ ගොඩාක් ඊට පස්සේ ඒක ගැසිලා හැරුණෙත් නැහැ. ඒක මට ඉතින් පේනුණා. ඒව ගැන වෙන්න යන්න එපා. ඒ කියන්නේ අපේ හිත හොඳට තැම්පත් වෙනකොට හිතට අරමුණු නැති වෙනකොට අර වගේ දේවල් ඔස්සේ හිත ඒ කියන්නේ läග ගන්න පටන් ගන්නවා. එතෙන්දී අපි අහු වුණොත් අන්න ආයි ඒව ඔස්සේ යනවා. අපි කැමැති අරමුණු ඉදිරිපත් වෙන්න පුළුවන්, අකමැති අරමුණු ඉදිරිපත් වෙන්න පුළුවන්. කිසිසේත්ම අපිට බලාපොරොත්තුුනේ නැති අරමුණු ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉන්න මොනවා හරි හිතින් සංඥාවක් හදලා දෙනවා පවත්වන්න මේක. ඉතින් අපි ඒක ඔස්සේ යන්න ගියොත් මේක මේ මොකක්ද උනේ මේ කවුද දැක්කේ මේක මොකද උනේ කියලා අන්න ඒ ඔස්සේ යන්න ගියොත් එතනත් අහු වෙනවා. එතෙන් එතෙන්දි කරන්න තියෙන්නේ මේ ඒ ආවා ඒක එහෙම්ම යන්න අතහැරලා නැවතත් කයට දාගන්න. නැවතත් ආනාපාන සතියට ගන්න. දැන් පුළුවන් නම් දැන් මේ தත්ත්වයට තේ දැන් නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවගෙන අපි තුමු පැය කාලක් භාගයක් ඉන්න පුළුවන් නම් ඒ ඒ එකඟ බව පාවිච්චි කරන්න එහෙමනම් කය ටිකක් නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ කයේ ස්පර්ශ වෙන තැන්වලට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. දැන් අපි ආනාපාන සතිය හරහා අපේ එකඟ බව හදාගන්නේ නිකන් නාසිකාග්‍ර ප්‍රදේශයේ විතරයිනේ. දැන් ඒක නිකන් හිතන ආයුධයක් කියලා. ඒ ආයුධය දැන් කය පුරා යම් යම් තැන් නිරීක්ෂණය කරන්න. අපි වදින තැනක් තියෙනවා. ඒ අපි තුමු පාදයක් පාදයක් ස්පර්ශ වෙන තැනක් තියෙනවා. අන්න එතෙන්ට පොඩ්ඩක් මේ අවධානය කිට්ටු කරනවා. කිට්ටු කරලා බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ. තමලාට නිකන් රස්නේ ගතියක් දැනේවි. නිකන් තද වෙලා තියෙන ගතියක් දැනේවි. මුලදී ඒ තරම් ලොකුවට යමක් තේරෙන්නේ නැහැ. ඒකේ වරදක් නැහැ. ඊළඟට ඔන්න තව තැනක නිකන් අපි තුණු කොනිත්තනවා වගේ දැනෙනවා. ඔන්න එතෙන්ට දාගෙන බලන් ඉන්නවා. ඊළඟට ඔන්න තව තැනක නිකන් රස්නේ ගතියක් දැනෙනවා. එතෙන්ට අවධානය යොමු කරනවා. බලාගෙන ඉන්නවා. මුලදී ওই විදිහට පොඩ්ඩක් අර කයේ මතුවෙන මතුවෙන ඒ වගේ ස්පර්ශයන්ට පොඩ්ඩක් හිත යොද යොදා බලන්න. එහෙම එහෙම බැලීම හරහා සමහරට හිත විසිරෙන්න පුළුවන්. එතකොට ආයෙත් ආනාපාන සතියට ගෙනහිල්ලා ආයෙ එකඟ බව හදා ගන්නවා ආයෙත් අර දෙයම කරනවා. කොහොම කාලයක් කරන්න. කාලයක් කරනකොට අන්න අපිට අර හදාගත්ත එකඟ බව විසිරෙන්නේ නැතුව ඕන කයේ ඕනම තැනකට යොමු කරන්න, ෂණිකව යොමු කරන්න පුළුවන් ශක්තියක් හැදෙනවා. ඒක හදා ගන්න ඕනේ. තමයි අර හොඳට මේ මුළු කයම එතකොට අපේ මේ භාවනා අරමුණ බවට පත් වෙන එක අරමුණක් නෙමෙයි කයේ මතුවෙන ඕනම සංවේදනාවක් ක්ෂණිකව එතෙන්ට අවශ්‍ය තැනට අවධානය යොමු කළා හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් තත්ත්වයට එනවා. ඒක ටික ටික හැදෙන්න ඕනේ. ඒ හින්දා මට හිතෙනවා ආනාපාන සතිය ඔස්සේම දැන් යන්නේ නැතුව ආනාපාන සතිය පාවිච්චි කරන්න හොඳට අර එකඟ බව හදාගන්න. පටන් මෙහෙම හදාගෙන පැය කාලක් විතර ඒ ඒ தත්ත්වය තහවුරු වුණාට පස්සේ හිත නිකන් එකඟ වුණා කියන තමන්ට විශ්වාසය ආවට පස්සේ ඒ එකඟ බව පාවිච්චි කරන්න කයේ තියෙන දේවල් නිරීක්ෂණය කරන්න. කය තේරුම් ගන්න. කය කයේ තැන් තැන් වල දැනෙන දේවල් වලට අර එකඟ වෙච්ච හිත නිකන් අපි ටෝච් එකක් ගහලා බලන්නේ. එක ඉස්සෙල්ලා එක තැනකට ටෝච් එක හදා ගන්නවා. ඊළඟට ඒ ටෝච් එක පාවිච්චි කරන අවශ්‍ය තැන බලන්න. අන්න ඒ වගේ දැන් අපි හිත එකඟ එක තැනක එකඟ කරගත්තා. ඒ එකඟ භාවය පාවිච්චි කරනවා කයේ ඒ තැන් තිනීක්ෂණය කරන්න. එහෙම කරන්න ගන්න. එතකොට අපිට හොඳට මේ කය කයම තමයි අපේ පරීක්ෂණාගාරය වෙන්නේ. කියපු දේ තේරුණා නේද? හොඳයි. හොඳයි. ගෞරවනීය සන්නහන්සේ මට මේ උපදෙසක් ගන්න තියෙනවා මේ මගේ මේ ටිකක් කල අර විපස්සනාවෙත් ඉන්නේ දින පහේ වැඩසටහන් කීපයකට දෙකකට තුනකට සම්බන්ධ වුණා. අඩු වෙලා දින තුනයකට දෙකකට තුනකට සම්බන්ධ වුණා. ඉතින් දැන් මේ දවස් ටිකේ මම මේ කරගෙන ආපු භාවනාවේදී මට මේ දැන් අවුරුදු 3-4කින් ඉඳන්ම අර මම ඉදිරිපත් කළා තිබුණ නියුමෙත් මම අර කියලා තිබුණේ අර මේ මේ ආනාපාන සතිය පිළිබඳ මේ පාරණ අත්දැකීමක් කියලා. ඒ කාලේ මේ මට තේරුණා එච්චර වැඩි තේරුමක් නැති නිසා ඒ ආනාපාන සතිය වඩද්දි ටිකක් අර ආයාස කරලා තමයි අපි ආනාපාන සතියේ ස්ථානේ දිවැඩුවේ. ඒකෙන්ද දන්නේ කොහොම හරි පට මට ඒ කාල සීමාව තුළ මේ ඔළුවේ කුඩයක් අමාරුවක් හැදුනා. ඒ අමාරුව ඒ කාලේ ඉඳන්ම තාමත් තියෙනවා. ඉතින් මේ ඒක තියාගෙන ඒක උච්චර තිබුණත් කැළඹිලි ගතියක් වුණා තියෙන්නේ. ඒ තිබුණත් අපේ සවන්හන්සේ ඉතින් මේ පුළුවන් තරම් වේදනාව හරහා යන්න බලන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා එහෙම ලොකු මේ වහකින් තමයි මම මේ කරගෙන කරගෙන ඉදිරියට එන්නේ. ඉතින් මේ මේ ඒක සමහරවිට හැම විදිහෙම තියෙන එකක් කැළඹීමක්. මම වෙලාවකට මොකක් හරි ඔළුවට දාගෙන තමයි වැඩිපුර මම මෙහෙදිත් එහෙමයි අනිත් විදහාසුලනේ ටිකක් ඔළුව තද කරගෙන වගේ තමයි කරන්නේ. ඉතින් ඒ කරගෙන යනවා. ආනාපාන සතිය වඩනවා, සක්මනත් කරගෙන එනවා. දැන් මේ මොහොත වෙනකොට මට දැන් සාන්නහන්සේ අපේ ලොකු හාමුදුරුවෝ කිව්ව විදිහට දැන් ආනාමේ හුස්ම රැල්ල ඇතුළවින් පිටවීමත් බලුවා. එතකොට ඒක මේ ඊට පස්සේ මේ නොදැනී ගියා. ඊට පස්සේ තැනකට ගිහින් හිර වෙලා වගේ හිටියා. ගල ගල් පර්වතයකට අස්සට රිංගලා වගේ ඉන්නවා. සමහරවිට පැයකටත් වැඩි හිටියා විදර්ශනාව කොළඹදී. ඒ පැයකටත් වැඩි වෙලත් ඉන්නවා. එහෙම එහෙම හිටියා. ඉතින් දැන් මේ මොහොත වෙනකොට මාට මේ මේ මේ ආනාපාන සතිය හුස්ම නැල්ල මේ වදින තැන කෙලවර බලන්න කියලා කියලා තින්නේ. ඉතින් ඊයේ පෙරේදා ඉඳන්ම මම ඉතින් හොඳට මේ බලාගෙන ඉන්නවා. ඉතින් දැන් හුස්ම නැල්ල ඒ වදිනවා කියන මොකක්වත් මට දැන් තේරෙන්නේ ඊයේ පෙරේදාන් ටිකක් සමාධියක් ආවා. අග බලා උඩුතල උඩ හොඳට වදින තැනම බලාන හිටියා. මොකද අර පෙරත් පුරුද්දක් තිබුණ නිසා. ඉතින් ඊට පස්සේ මේ ටිකක් සමාධිය ආවා. පොඩ්ඩක් දැවිල්ලක් වගේ ආවා. දැවිල්ල වගේ ඊට පස්සේ මේ පොඩ්ඩක් නිකන් ගැහුණා. තොල උඩ ඊට පස්සේ එතනින් සමාධිය වෙලා ඒ අවස්ථා දෙක තුනකදී සමාධිය ටික ටික තිබිලා හිටන් කකුල එක ඔක්කොම හිරිවැල්ලා වගේ එකටම තද වෙලා තිබුණා. දැන් ඊයේ ඉඳන් මේ මේ හුස්ම මේ දැනෙන්නෙම නැහැ. දැන් හුස්ම මෙරැල්ල දැනෙන්නෙම නැහැ. ඔය බොහොම සියුම්ම තියෙනවා. ඉතින් මම මේ සියුම්ම තියෙන එකත් බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට මේ දැන් අදත් තියෙන්නේ මේ ටිකක් ඉතින් එහෙම බලනකොට මේ ඔළුව එකපාරට මේ බෙල්ල නිකන් අර කඩා වැටෙනවා වගේ වෙනවා දෙතුන් සැරයක්ම වෙනවා. ඒක නිකාම ඉතින් කිසි බරකුත් නැහැ එහෙම කඩා වැටෙනවා. ඉතින් මේ එහෙම මං ඉතින් බලනකොට අර හිතට ඉතින් අර මොකක්වත් නැහැනේ අර මේ එහෙම ගතියක් නැති හින්දා මෙන්න ඇති නිකම්ම මේ බෙල්ල කඩා වැටෙනවා වගේ වෙනවා. ඉතින් ඒ වෙලාවට මං චුට්ටක් ඉතින් ආය කම්මැලි ගතියක් එනවා. ඉතින් මේ ඒ බෙල්ල කඩා වැටෙනකොට එතකොට මම ඉතින් මේ සතියෙම නැගිටලා යනවා සක්මන්ට. ඒ කියන්නේ කඩාම් වැටුනහම නිින්ද ගතියක්ද තියෙන්නේ නැත්නම් නෑ නැත්නම් නිින්ද ගතිය නෙමෙයි. දැන් මොකක්වත් නෑනේ. ඉතින් මං ඕ බලාගෙන ගියා කියලා යනකොට විනාඩි 10ක් 15ක් නිකම් කඩා වෙනවා. ආයෙත් මට ඉතින් දැන් දැනෙනවනේ මේ කඩා වැටෙනවනේ. ආයෙත් මම ඉතින් බලාගෙන ඉන්නවා අර හිතට අර දැන් හිතට පුරුදු වෙලා තියෙන අරමුණු වල ඉල්ලිලාම ඉඳලානේ දැන් මෙතන අරමුණක් නැතුව නිකන් තිනකොට ආයෙත් කඩාවැටෙනවා. ඉතින් අර එතකොට ඒ ඒ ස්වરૂපේ යනකොට ඉතින් හිතට කම්මැලි ගතියක් එනවා. එතකොට නැගිටිනවා. ඉතින් ඒක සන්නහන්සේකින් මම මේ උපදේශක් ඉල්ලන්නේ ඒකට දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. සක්මනේදී එහෙම මොකද වෙන්නේ? සක්මනේදී කරගෙන යනවා. ඔව්. සක්මනේ ඕන් තරම් පැය දෙක තුනක් හරි කරන්න පුළුවන් කිසියම් බාධාවකුත් නැහැ. දැන් මේ මොකද වැඩිපුර කියන්නේ දැන් අර ගොඩක් සක්මනක් පුරුදු කරමු නිසා සැහැල්ලුවෙන් ඔහේ යන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ සක්මනේදී සක්මනේදී හොඳට දැනෙන ඒ කියන්නේ පාදය ස්පර්ශ වෙන එක දැනෙනවද නැත්නම් මොකක්වත් නැතුව ඉන්නවද මොකද්ද සම්බන්ධ වෙන්නේ පාද ස්පර්ශ වෙනවා ඔක්කොම හොඳට දැනුණා දැනිලා දැනිලා දැනිලා දැන් ඒවා මේ දැනේ නිකන් ඔය ගියාට අර වැඩි දැනෙilla නැහැ නිකන් ඉතින් අන්තිමට දැනෙනවා දැන් පාපිස්සේ තියෙනකොට දැනෙනවා ඒ එහෙම දැනෙනවා ඒක මං කිව්වා අර එහෙම කරගෙන කරගෙන ඒකට හුස්මට වැටුණා කියලා හුස්මට වැටුණාට පස්සේ හුස්මෙන් තමයි මම ඒක දැකගත්තේ ඉතින් ඊට පස්සේ දැන් ඒ හුස්ම ගත්තේ ඒක හොඳටම සංසිඳිලා සංසිඳිලා වගේ ගිහින් තියෙනවා ඉතින් මේ ඒ වුණාට සක්මන කරන්න පුළුවන්. ඔව්. එහෙමනම් සක්මනේදී කියන්නේ කිසිසේත්ම දැන් අරමුණට දැන් බලෙන් දාන්න යන්න එපා. දැන් අවුරුදු 4ක් 5ක් භාවනා කරලා තියෙනවද? දැන් අවුරුදු 2ක අවුරුද්දක් 2කින් දැන් තමයි මේ පොඩ පොඩ මේ එහෙම ගිහිල්ලා භාවනා කරන්න. කරන්නේ. අවුරුදු දෙකක් විතර කරනවද දැන්? නිතපතාම කරනවද? නිතපතාම දැන් හැමදාම භාවනා කරනවද? දැන් අර පහුගිය දවස්වල පහුගිය මාස දෙක තුනේම මම වරින් වර ගියා අර තැන්වලට. ඔව්. එහෙන් කරගෙන ආවා. ඉන්පස්සේ ආරාමෙත් ඉතින් සක්මනෙහිම් කරනවා. දෙයට සැරයක් අසස්සරේ. හරි. ඒ කියන්නේ දැන් තමන්ම මේ පරීක්ෂා කරලා බලන්න හොඳට මේ අරමුණු හොඳට තමන් දැක දැක ඉඳලා හොඳට පෙනිපෙනි තිබිලා හොඳට දැනි දැනි තිබිලා ඒවා දැන් ඉස්සර වගේ අරමුණ අස්සට හිත යන්නේ නැති ගතියක් අරමුණ ඇතුළට හිඳා බහින්නේ නැති ගතියක් තේනවද කියලා බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ එහෙම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් වෙන්න නම් කාලයක් යනවා. කියන්නේ ඒක එකපාරට වෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි හොඳට මුලින් ඔය වම දකුණ කියලා ඔහොම පටන් අරගෙන ඊළඟට අරමුණ ඒ ඒ දකින වම දකුණ මේ වම දකුණ කියන මෙනෙහි කිරීම මගහැරිලා අතහැරිලා ඊළඟට හොඳට අපිට ඒ දැනෙන දේත් එක්ක ඉන්න ගන්නවා. ඒ දැනෙන දේත් එක්ක හොඳට ඔන්න තද ගති දැනෙනවා, බුරුල් ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා. ඔන්න ලක්ෂණවල ඉන්නවා. ඒ ලක්ෂණවල ඉන්න ඉන්න ඔන්න හොඳට හිත තැම්පත් වෙනවා, හිත සමාහිත වෙනවා, හිත නිශ්ශබ්ද වෙනවා. දැන් අපිට දැනෙන දේත් එක්ක කාලයක් තිස්සේ හොඳට ඉන්න පුළුවන්. කොහොම කාලයක් ගියාට පස්සේ අන්න හිත ඒ වගේ අර අරමුණ අස්සට යන ගතිය මේ වෙනුවට හිත නිකන් ටිකක් ඒකෙන් බාහිර වෙලා නිකන් සමස්තය දිහා බලන ගතියකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී අපි ආයෙත් නිකම් මේ බලෙන් අරමුණට දාන්න අවශ්‍ය නැහැ. ඒ ඒක තමන්ම තමයි තේරුම් ගන්න තියෙන දැන් මේ මම කම්මැලි වෙලා මේ අරමුණට යොදන්නේ නැද්ද? එහෙම නැත්නම් හිතම දැන් ක්‍රමානුකූලව මේ අරමුණේ මෑත් වීමක් වෙන්වීමක් සිද්ධ වෙනවද කියලා තමන්ම තමයි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න තියෙන්නේ. දැන් මෑණියෝ හැමදාම භාවනා කරනවා නම් තමන්ට තේරෙවි. එතකොට අකණ්ඩව භාවනා කරන්න. ඒ කියන්නේ හැම දැන් මේ වැඩසටහන ඉවරලා ගිහිල්ලත් මොකක් හරි ක්‍රම සහවිදි පාවිච්චි කළා. සක්මන කරන්න, පරයන්කේ කරන්න, ඒක දිගටම කරගෙන යන්න. මට හිතෙනවා දැන් ආනාපාන සතිය ඔස්සේම ආයුතු නැහැ. දැන් ඕකේ අපි ආනාපාන සතිය ඔස්සේ යන්න ගිහිල්ලා අපේ මේ ඔළුවේ හිරවීම, තදවීම වෙනවනම් ඊට වඩා වෙනස් ක්‍රම තියෙනවා ඉතින්. ආනාපාන සතිය ඔස්සේම යන්න ඕනේ කියලා නීතියක් නැහැ. මොකද අන්තිමට ඉතින් යන්නේ ඉතින් මේ අල්ලගත්ත අරමුණ භාවිතා කරනවා අපි මේ අරමුණ වල තියෙන ස්වභාවය තේරුම් ගන්න. මොකක් වුණත් කමක් නැහැ අරමුණ. කායික අරමුණක් වෙන්න පුළුවන්, වේදනා අරමුණක් වෙන්න පුළුවන්, කායික අරමුණ වලත් ඕනම කායික අරමුණු රාශියක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඉතින් අය කායනුපස්සනාවේ අරමුණු 14ක්ම පෙන්නනවානේ නේද? ඉතින් ඒ වගේ ඉතින් ඕන එකක් ගන්න පුළුවන්. ඒ නිසා දැන් ආනාපාන සතිය ඔස්සේ යනකොට නිකන් තාමත් ඔය වගේ හිසේ තදවීම බරවීම මේ වගේ මේ ප්‍රශ්න ඇති වෙනවා නම් ඒ වෙනුවට ටිකක් නිකන් ඉරියව්වට දාන්න. වාඩි වෙලා බොහොම නිස්කලංකව ඉරියව්ව දිහා බලන් ඉන්නවා. කය දිහා බලන් ඉන්නවා. එතකොට සමාලාට Tamanට නිකන් හුස්ම ගැනීමත් එක්ක නිකන් මේ උදරයේ පිම්බීම හැකිලිම දැනෙනවා නම් ඒක උනත් ඊටාම වටනවා. කිසිම වරදක් නැහැ පිම්බීම හැකිලිමේ භාවනා ක්‍රමයේ හරහා උනත් අරගෙන යන්න පුළුවන්. එකම يعني සතිය දිනු කිරීමයි සිද්ධ වෙන්නේ. මේ එක එක උපක්‍රම විතරයි මේවා. ඉතින් අපි ආනාපාන සතිය ඔස්සේ මේ ආයුතිය මම මේකෙන්ම ගොඩ යන්න ඕනේ කියලා නීතියක් නැහැ. මොකද ප්‍රශ්නේ දැන්? සන්නහස එතකොට දැන් වේදනාව පැන නැගිලා එනම හැම මොහොතම තියෙනවනේ මේක. වේදනාව වේදනාව හැම තිස්සෙම පැන නගිනවද? එහෙමද? ඒ කැළඹීම තියෙන්නේ. ඒක අර මං කිව්වර භාවනාවේදී ආයාසයෙන් කරපු එකේ මොකක් හරි වුණාද දන්නේ නැහැ. වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ආනාපාන සතිය කරද්දී වුණත් අර මුලදී පොඩ්ඩක් නිකන් ආයාස කර ගතියක් වෙනවා. හැබැයි ටික ටික අපි භාවනාව හුරු වෙන්න හුරු වෙන්න කයට හුස්ම ගන්න දීලා අපි බොහොම નિરાයාසයෙන් කයට හුස්ම ගන්න දීලා අපි නිකන් පැත්තෙන් නිරීක්ෂණය කරන්න පැත්තට එන්න ඕනේ ඉතින්. අපි තාමත් නිකන් බලෙන් හුස්ම ගන්නවා නම් ඒ කියන්නේ අපි තාම අහුවෙලා නැහැ වැඩේ. ඔව්. තාම කියන්නේ තාම ආයාසයෙන් හුස්ම ගන්නවද? නෑ නෑ දැන් නෑ. හා. අර මං කිව්වද පහුගිය කාලේ අද හරි හරි. ඔව් ඔව්. මේ අවස්ථාවෙන් තමයි මං හිතන මේ ඔළුව මේ ගතිය ආවේ. ඔව්. මේ දැන් එහෙම නෑ. හරි හරි. ආයාසයෙන් නෑ දැන් නිරාසයෙන් දැන් කොහොමද හුස්ම සිව් වෙලා වෙලා වෙලා. දැන් මෙතන මගේ තියාගත්තට මට කිසිම දැනිල්ලක් නැහැ හරි. ඒක තමයි අර ඔළුව නිකන් කඩාගෙන වැටෙනවා. ඒක ඒකදී බලන්න කඩන් වැටිලා ෂණිකවම Taman නැගිටිනවද? නැත්තම් කඩන් වැටලා බෙල්ල මෙහෙම වෙලා ඉන්නවද හුඟක් වෙලා? නෑ මට එකපාරටම දැනෙනවා. ඊට පස්සේ මම ආයෙත් කෙලින් කරගෙන ආයෙ බලනවා. ආයෙත් ඉංගක් වෙලා යනකොට ආයෙ කඩා වැටෙනවා. එතකොට තමයි මට කම්මැලි ගතියක් එනවා. මේ දැන් ඉතින් මේකේ මොකක්වත් නැති නිසා නැගිටිනවා. ඔව් එහෙමනම් ඒ කියන්නේ ආනාපාන සතියෙන් එතන නතර කරගෙන ඉන්නේ නැතුව මේ නාසිකාග්‍රේ නතර කරන්නේ නැතුව කයට දාන්න. කයේ කියන්නේ දැන් මෙතන එකඟ බව ඉස්සෙල්ලා හදා ගන්නවා. ආනාපාන සතියෙන්ම දැන් කරගන්න පුළුවන් නම් નિરાයාසයෙන් ඔළුවේ මුකුත් බර ගති ආකූල ගති මුකුත් එන්නේ නැතුව බොහොම ස්වාභාවිකවම හිතේ එකඟ බවක් ආනාපාන සතියෙන් හදා ගන්න පුළුවන් නම් ඒක හැදුනට පස්සේ කයට දාන්න. කයේ ඕනම දැනක් නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ කයේ දැන් තියෙනවනේ විවිධාකාර මේ මේ සංවේදනාවන් මතුවලා තියෙන්න පුළුවන්. දැන් කොහොමත් මේ වාඩි වුණාම අපිට දැනෙන තැන් තියෙනවානේ. එක්ක වාඩි වෙච්ච කොට්ටේ දැනෙනවා. ඊට අතක් උඩ අතක් තියනවනේ එතන දැනෙනවා. ඒ වගේ අර ස්පර්ශ වෙන තැන් වල දැනෙනවානේ. වගේ ඒ තැන් වලට හොඳට හිත යොදවන්න. ඒ තැන් වලට හිත යොදව යොදව යොදව ඒ තැන් වල නිරීක්ෂණය කරන්න. ආනාපාන සතියට දැන් නොගියට කමක් නැහැ. හැබැයි අර මේක කරද්දී හිත විසිරෙන්න පුළුවන්. මොකද අපි හිතන් අපි පුරුදු අපි හිතන්නේ භාවනාව කියලා. ඔහේ හිත එක තැනක ඔහේ හිර කරන් ඉඳීම නෙමෙයිනේ ඇත්තම වෙන්න ඕනේ. කායानुපස්සනාදී වෙන්නේ මුලදී විතරයි ඔන්න පොඩ්ඩක් එක තැනක හිත නිකන් අර ඒක රාශී කිරීමක් කරන්නේ. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා අපි කය කයම නිරීක්ෂණය කරන්න ගන්න ඕනේ. ඒ නිසා දැන් ඒ தත්තට ඇවිල්ලා තියෙනවා කියලා මට හිතෙන්නේ. ඉතින් මේ ආනාපාන සතියේම ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඉතින් ආනාපාන සතියට ආවා ඒකෙන් හදාගත්තා. ඒ හදාගත් එකඟ බව දැන් කය නිරීක්ෂණය කරන්න පාවිච්චි කරන්න. දැන් හංස එතකොට ඔළුවේ ගැළමිලා දිහා බලාගෙන ඉන්න. ඒක ඒක අවශ්‍ය නැහැ. එතනදී කියන්නේ මොකද ආනා ඒකයි ආනාපාන සතිය කියන්නේ ටිකක් මේ කයේ මේ මෙතනින් උඩට ප්‍රදේශයට සම්බන්ධ දෙයක්. ඉතින් ආනාපාන සතියෙන් ඔස්සේම යන එක ටිකක් ආයි ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්. ඒකයි. ඉතින් ඒ නිසා තමයි අපි කයේ යට කොටසට දැම්මා නම් බෙල්ලෙන් යටට දාගත්තා නම් ඔය ප්‍රශ්නේ මගේ හැරෙනවා. එකඟ බව හදාගන්න විතරක් ආනාපාන සතිය පාවිච්චි කරන්න. ඊට පස්සේ එකඟ බව පාවිච්චි කරන්න කය නිරීක්ෂණය කරන්න. තේරුණා නැද්ද කියන එක. කියන්නේ දැන් දැන් ආනාපාන සතිය එකඟ බව හදාගත්තා. හන්ට අපි හිතමු දැන් අත් දෙක මත මෙහෙම තියන් ඉන්නේ. අන්න ඒ දැන් මෙතන වදින තැනක් තියෙනවානේ. අන්න ඒ වදින තැන දිහා ඒ හොඳට කොහොමද දැන් මේක වදින්නේ? දැන් අර මේ එකඟ බව ක්‍රමානුකූලව මෙතෙන්ට මාරු වෙනවා එතකොට. කළා බලන්න, කළා බලද්දී දැන් අපේ අපිට මුලින් හිතෙන් දැන් මෙතන එකඟ බව තියෙන්නේ කියලානේ අපි හිතන් ඉන්නේ. නමුත් අපේ අවධානය දැන් මේ අත්ලක් පිට අත්ලක් තියන් ඉන්න තැන ඒ වදින තැන අපි හිතින් අරමුණු කරාම විනාඩියක් දෙකක් එතනේ වදින තැන අරමුණු කරගෙන කරගෙනම ඉන්නකොට අර මෙතන තිබිච්ච මෙතන ඒකරාශී වෙච්ච සමාධිය එකඟ බව දැන් ක්‍රමානුකූලව මෙතෙන්ට මාරු වෙනවා තේරුණාද ඒක ටිකක් වෙලා යනකොට වෙනවා එහෙනම් පොඩ්ඩක් කරලා බලන්න එක පාට මොහොතින් වෙන්නේ ක්‍රමානුකූලව මෙතෙන්ට මාරු වෙනවා ඔන්න එතෙන්ට ගියාට පස්සේ දැන් ඔන්න එතන නිරීක්ෂණය කරනවා එතන හොඳට බලාගෙන ඉන්නවා. නතර කරගෙන ඒ ස්පර්ශ තැන බලාගෙන ඉන්නවා. අපි තුන ඒක නිකන් බොඳ වෙලා වගේ යනවා. ඊළඟට ආයි වෙන තැනක් ඔන්න අහු වෙනවා. අපි තුමු මේ මේ පාද දෙකක් ස්පර්ශ වෙන තැනක ඔන්න නිකන් නිකන් අපි තුමු තද ගතියක් දැනෙනවා. අන්න එතෙන්ට අර මෙතන තිබිච්ච එක දැන් එතෙන්ට මාරු කරනවා. එතන හොඳට බලාගෙන ඉන්නවා. ඉතින් අර ඔය වගේ මේ කයම මේ මේ අපේ නිරීක්ෂණ වලට වළංගුයි. මෙතනම තියන් ඉන්න ඕනේ නැහැ. හොඳයි හොඳයි. කරලා බලන්න මේක කියන්නේ කය පුරා හොඳට මේ සංවේදනාව නිරීක්ෂණය කරන්න. මෙතනම මෙතනම රඳවාගෙන හිටියොත් ආනාපාන සතිය ඔස්සේ යනවනම් මෙලහට ලස්සනට ගිහිල්ලා. දැන් ඔය ඒ පැත්තෙන් යන්නේ ඒ පැත්ත යන්න තියෙනවා මේ කයට දාලා බලන්න. එතකොට මේ මෙතනින් කැලිම ආයේ ධාතු මනසිකාරයට යන්නේ. මේක නිරීක්ෂණය කිරීම හරහා ධාතු මනසිකාරය පැත්තෙන් යන්න පුළුවන්. හොඳයි. හොඳයි. එහෙනම් අපිට ප්‍රායෝගික තුනරි 15ක් වගේ ගත වෙලා තියෙනවා. ඉතින් අපි අද ලොකු සානාසිකේ ධර්ම දේශනාවක් හවස් වරුවේදී අපි මේ තටිගත කරපු එකක් මේ මේ මහත්ය එකතු වෙලා දමාවි. ඉතින් තවත් අපිට දවසක් වගේ කාලයක් ඉතිරලා තියෙනවා. ඉතින් අපි මේ දවසත් අපි සත් සමාධි ප්‍රඥාවන් දිනු කරගන්න මේ සියලු දෙනාටම අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම